නෑ ඇත්තටම කය හා සම්බන්ධ රූප හා සම්බන්ධ දෙයකට යෙදුනොත් ඒ කායනුපසනාවට වේදනාව හා සම්බන්ධ දෙයක් මෙනෙහි කරොත් වේදනානුපසනාවට හිතේ ඇති වෙන බය ආසාව ඒ වගේ ආකල්ප ආවේග වලට සම්බන්ධ වුණොත් චිත්තානුපසනාවට දකින්නවා අහනවා කනවා බොනවා කියන ඉදින්දා වැඩවලට වෙන්නෝ ධර්මානුපස්සන. අරමුණ තමයි තීන්දුව කරන්නේ අනුපස්සනා මොකද්ද කියලා. මෙනෙහි කිරීම කොයි අරමුණටත් යොදන්න පුළුවන්. අපි හරක් කෙලවනකොට කමතේ මේ හරක දුවන්නේ නැත්නම් පිටිපස්සෙන් ගිහලා කෙවිටින් ගාලා හොඳට අඬහැරයක් පාන. අඬහැරේ පානකොට හරක ආයෙ දුවන්න පටන් ගන්නවා. ඒක නිසා කරත්තේ ගල් ගල් ගවයට උනත් රාත්‍රිස්ස ගැල අරගෙන යනකොට රාලට නිින්ද ගියොත් හරක නතර වෙනවා. රාළ නිින්ද නැති බවට මොකද කරන්නේ? ගල් කවි කියන. ගල් කවි කියලා වරින් වර ගහන. ගහනකොට හරක දන්නවා ඇහැරලා ඉන්නවා කියලා. ඒ වගේ තමයි අපේ හරකත් සමහරට මෙනෙහි කරන හිත නිින්ද වැටිච්ච ගමන් අරක නිින්දට වැටෙනවා. ඒ නිසා නැගිටලා අඳුරයක් පාන්නවා. ගල් කවියක් කියන්නේ. පැලේ රගින්න පැල් කවි කියන්නේ. නෙළුම් නැත නම්මලා නෙළුම් කවි කියන්නේ. ඉතින් ඒක අපේ එදා ඉඳලා පැවති චාරිත්‍රය මේක තමයි ජනමාධ්‍යයට මේ ජන කවියෙන් පටන් ගත්තේ. ජන කවියෙන් කරන්නේ අවදි කරනවා. අල්ලපු වැටේ ඉන්න මිනිහත් මේ පැලේ මිනිහා පැල් කවි කියනවනේ අල්ලපු පැලේ ඉන්න මිනිහට ඇහින්නේ. ඒකෝර තමයි මේ මනුස්සයාට මේ මනුස්සයාට එකතු වෙච්චාම නිකන් මොකද්ද නැගිට නැත්තම් හරි කම්මැලි හරි නිදිම දණිතික ගෙදර ඉන්න අඹුව දිහි වෙන. පැලේ තනියම ඉන්න ගියා. හරිම අමාරු ඒකයි ඒක පැල් කවියක් කියනකොට පැලේ වැදුර හේනට හැරගෙන යනවා එලා වැදුර හේනේ මම හැතපෙනවා රටා වියපුවත් දෙක මත සීවෙනවා ඉතේ එතට දිවේ පැල් කවි කියවෙනවා ඔය මතක් වෙන්නේම අර අතීතය හෝ අනාගතය හෝ මොකක් හරි රාගයක් මතුවෙනවා. ඉතින් ඒ වෙනකොට පැල් කවි කියනකොට මනස නැගිටිනවා. ඉතින් භාවනා කරනකොට ඒ මෙනෙහි කිරීමේ ක්‍රමයට මානසිකාර සලලක්ෂණ කියන වචන පාවිච්චි කරනවා. ඉතින් ওই මෑතකදී ඇතිවෙච්ච බහන ක්‍රමය මෙනෙහි කිරීමේ ක්‍රමයේ වැරද්දක් කියලා. ඒක මේ ළමා වැඩක්, බාලාංශ වැඩක් කියලා. මේ ඔකට බැනලා තියෙනවා. ඒක කරන්න ඕනේ නැහැ කියලා. ඉතින් මේ ඉස්සර ඇත්තටම මට මතකයි අපි ලොකු අප්පච්චි ඉන්න කාලේ මේ උන්දට කන් ඇහෙන්නේ පත්‍රය කියවන්න ආසයි. ඉතින් උන්දට පත් උන්ද අපිට පත්‍රය අතර දීලා බලාපොරොත්තු වෙන්නේ හයියෙන් කියවන්න. අපි මේක දිහා බලාගෙන ඉන්නවනේ. හරියට කියන කියන්නේ. මේකල මොනවා ඉස්කෝලේ ගිහලා ඉගෙන ගන්නවද දන්නේ ඉස්සර මිනිස්සු කියනට හයියෙන් කියනවලු. දැන් නැතුළු මේක දිහා බලන්න. ලෝකෙන් පුළුවන්ද කියලා අහනවා සද්ද මොකද්ද කියලා අහන්නේ. ඇත්තට උන්දට ඇහෙන්නේ නැති නිසා උන්ද මේ සද්දයක් කරන්නේ හයියෙන් කියනවනම් මේක වැරදි මේක හරි කියලා අර්ථය යාට ඕනේ ආත්මා සිද්ධ වෙන විවේචනයකුත් දෙනවා. ඒ වගේ තමයි භාවනා කරන පොඩි ළමයි අකුරු ඉගෙන ගන්නකොට ආයනු ආයනු එහෙමනේ කියන්නේ. දැන් නැහැනේ පොත ගත්තම සාමා මාමා ආවායි කියලා අයන අයන මොකක්වත් නැහැ යනවා. කොහේ යනවද කියලා තේරෙන්නේ. නිසා එක එක පිරිසිඳින්න ඕනේ. එක එක පිරිසිඳනකොට මේ පොඩි දරුවට තියෙනවලු ඒ සත්‍යයේ අකුරේ රූපෙත් Tamanම ආ කියනට එන සද්දෙත් දෙක එකතු වෙච්චාම ගැල්වනේෂන වැඩි කියලා. ඒ වගේම තමයි අරමුණ දිහා පිම්බෙන වෙලාවදී පිම්බෙනවා කියලා බලාන ඉන්නා වගේම ඉති මෙනෙහි කිරීමක් කරන්න ගත්තොත් ඒක හොඳට කපාගෙන බයි. ඉතින් පළවෙනි සාමාන්‍ය බැලු බැලමට එන්නේ නැත්තම් මෙනෙහි කිරීම පාවිච්චි කරන්න නිතරම කෙවිතක් වගේ අත් ළඟ තියාගන්න ඒ කියන්නේ කායानुපසනාව වශයෙන් රූප ධර්මයක් ආස්වාස් ප්‍රසවාස පොට්ටබ්බ ධාතු වායෝ පොට්ටබ් වායෝ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ධර්මයකට මෙනෙහි කරමින් යනවනම් කායानुපසනාව රූප ධර්ම ඊට පස්සේ වේදනා තියෙනවනේ අපිට දුක්ඛ වේදනා සුඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා ඒ අනුව මෙනෙහි කිරීම කරනවා සැප වේදනා සුඛ වේකට වේදනානුපස්සන ඊගාවට ආකල්ප තියෙනවනේ ආ වේග අපිට ඇති වෙන අනේ මේක වුණා හොඳයි මේක වුණා නරකයි කියලා චිත්ත රූප ඒ කියන්නේ හිත අපි කල කරනවනේ මේ දේවල් වර්ණ ගන්නවනේ අන්න ඒව මෙනෙහි කරගන්න පුළුවන් නම් uppajjati manapam uppajjati amanapam කියලා චක්කුණා රූපන් දිස්සවා uppajjati manapam uppajjati amanapam හැට රූපයක් දැක කියන්නේ අපි චිත්‍ර රූපයක් කියලා හිතනවා. දැකලා මනාපයක් උපන්න. අමන ඒව ඔක්කොම චිත්‍ර රූපනේ මම හිතෙන් ඇති කරන වර්ණ ගන්නෙ. ඒක චිත්තානුපස්සනාව. ඊට දැකීම, ඇහිීම ආදී වශයෙන් දේවල් ඒවා ධම්මානුපස්සනාවට වෙනවා. අර තුනට අහුවේ නැති ඊටු සේරම එදිනදා ජීවිතය කරන ඔක්කොම ධම්මානුපස්සනාවට වෙනවා. ඉතින් අපි මෙනෙහි කිරීම කරන්න පුළුවන් රූපයක් ආස්වාස ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒකකොට කායනුපස්සනාව මෙනෙහි කිරීම. වේදනාව වශයෙන් සැප දුක් මෙනෙහි කරනකොට වේදනානුපස්සනාව. ඊට පස්සේ මනාපයවට ගත්තා රාගානුසය ඇති වුණා, අමනාපය පහළ වුණා, පටිඝානුසය පහළ වුණා, නිදිමත පහළ වුණා කියලා හිතේ වර්ණ ගැනීම දකින්නවන චිත්තානුපස්සන වෙනවා. මම මේ බලනවා නෑ බලනවා හරි දකින්නවා හරි අහනවා නෙවෙයි, රස බලනවා නෙවෙයි, ගඳ බලනවා බලනවා කියලා වෙන් කරලා හඳුනගන්නවා. බල බල ඉනකවන් අහනවා බලනවා නෙවෙයි අහනවා කියලා අපිට දැනගන්න පුළුවන් නේද ධර්මානුපස්සනාව. අන්න ඒ විදිහට මේක ඉතින් සතර සතිපට්ඨාන බෙදන්නේ ඒ කොටස් අනුව තමයි. නෑ වැඩේ වෙනම නම් ඕනේ දැන් ගුණා කරත්ටි අදිනවනම් ඌට ගහණ්ඩයි මොකුත් වෙන්නේ නැති කරබනින්නේ නමුත් ඒතරකින් රාලට නින්දයක් ඉතින් රාල කරන්නේ ගැහුවේ නැතුණා නිකන් ඔය පැල් කවියක් කී කිය යන ආකල මොලාට වෙන්නේ පස්සේ අපේ වාගේ කියන්නේ පස්සේ තේරුණා පස්සේ පිට ගියා කියලා කියලා යමක් කරනවා කියනකොට නෑ හිත පිට ගිය බව දැනගන්නකොටම අපිට තේරෙනවා මේ වාහනේ පාරෙන් පිට ගිහිලා අතුරු මේ අතුරු පාරකට ගිහිල්ලයි කියලා something wrong somewhere කියලා අහුවෙනවනේ අපිට. අපිට කියන්නේ තියෙන්නේ ආස්වාද ප්‍රසවාසය මෙනෙහි කරා. ආස්වාදය කරනකොට ප්‍රසවාසය මෙනෙහි වෙනවා කියලා හිතන ප්‍රසවාසය ඒකට තියෙන මොකද්ද ගොනා යන්නේ අඩමාන කුරේ ගෙවිලා වගේ භාගයට වගේ තේරෙනවා. එතකොට දැනගන්න පුළුවන් පිට පිට ගිහිල්ලා. පිට පිට ගිලේ නැත්තම් සද්දයක් දිගේ ගිහිල්ලා ඒ සද්ද නැද්ද කියන විතරක් මෙතන තැලස කිසිදි ගන්න වෙනවා සිරිසිරි මල්ලක් උස්සනවා කියලා කවුරු හරි තේක ඔන්න දැන් මේ ආනාපානේ ඉන්නේ යනවා ගිහිල්ලා අරයම තමයි වැඩේ කරන්නේ කියලා ඉතින් ඒක දිගේ යනකොට තේරෙනවා දැන් ඉතින් ගුණා පිට පැනලයි. එතකොට අපිට දැනගන්න පුළුවන් මේ සත්‍යයක් ඇත්තට මේ උඩ ගිහිල්ලා ඒකෙන් හිතත් වෙනස් කරලා පටිගියක් මතුවෙලා දිගට වැඩ ගිහින්. නමුත් ඒ වුණත් කම නැහැ දැනගන්නකොට ඒ ඒ මතක් කරන පමණින්ම බයලජ්ජා දෙක පහළ වෙනවා. ඔබට ඔය කෙනෙවි තියෙන ඔබට තියෙන්නේ මෙතන මේ ආනපානෙ බලන්න බල මොකද මේ සිරිසිරි ගාපුවාම ආපහු ගන්න. ලේබල් කරන්න අවශ්‍ය නැහැ. ලේබල් කිරීම ටෙක්නික් එකක්. ඒ ටෙක්නික් එක ඕනේ වැඩේ වෙනවා නම් ලේබල් කිරීමම වෙනවා දැන ගැනීමෙන්. සමහරුන්ට ඥාන එච්චර තියුණු නැති නිසා එයාට අන්න එක සද්ද නගල වර නගල වචනෙට කියන්න කියන. ඒ වචනේ කියමනේ අර එළඹුම එළඹුම මානසිකාර්ය වැඩි වෙනවා. නම කියලා කතා කරන දැන් මෙතන ඉන්න මම දැන් මෙතෙන් මම මේක පිළිගන්නවා නම උපාසකම්ම කෙනෙක් එන්නේ කිව්වොත් එimhe කොයි කෙනාද කියලා ඕගොල්ලෝ තක්කම කරනවානේ උඹ වරෙන් කියලා රේණුක වරෙන් කියලා කිව්වනේ එයා දන්නවා දැන් අර අර යාපත බල බෑ මිනිහා ටක් ගාලා එන්න ඕනේ ඒ මොකද යාගේ නම දන්නව මම එල්ල කෙරුවේ මටයි කියලා දැනගත්තාම ඊයා නැගිට්ටිලා එන්නේ නිකන්. මෙතන ඉන්න උපාසක මහත්තයා උපාසකම්ම කෙනෙක් එන්නේ කිව්වනම් ඔය යනවාද මං යනවාද සිල්ලේට ගන්නවද පැරිස් ගන්නවද කියලා ඉතී චරිචුරු තමයි. කෙලින්ම ගහනවා නම කියලා. ඒකෝට දන්නවා මේ මටමයි කියලා. අන්න ඒ වගේ කෙලෙස ඕනම දෙයක් නම කියනකට බයයි කියලා. ඒ ඥානපෝණික සාන්ති සඳහන් කළා තියෙනවා යක්කු එළවණු ගුරාලා දන්නවලු මොන යකාවක් සීරි මැසිනාවත්, තොට්ටි මැසිනාවත් මොකක් වුණා නම කියලා කතා කරොත් බයයි. බය වෙලා දිව්වොත් එළවෙනවා. යකාගේ හැටි එහෙමයි. ඒ නිසා යකාගේ නම කිව්වොත් කවදාත් යක්කු බොරු කියන්නේ නැතුද අපි වගේ නෙවෙයි. උඹ සීරියක් ආදි කියලා ඇහුවොත් ඇත්තටම සීරියක් ආන මිනිහා එහෙයි කියලාලු පටන් ගන්නවා. ඊට පස්සේ යාට බල බින්දිනවා කියලා. ඒ නිසා බුදුරජාන් වහන්සේත් මාරයා එළියට එනකොට බුදුරජාණන් දිතු මාරයා ඇවිල්ලා තියෙනවා. කියලා කියලා තව පාපී මාර. තෝ පාපී මාරයා කියනකොට තතේ වන්තරදායක. එහෙමම පොළොව බලාගෙන යන ඒ වගේ රාගයක් කරනකොට රාගය කියලා කියනවා කියන්නේ දැඩි ශක්තියක්. ඒ කියන්නේ ඒක අඳුනා ගැනීමක්. ද්වේෂයක් කරනකොට द्वේෂයට බය වෙලා ලැජ්ජ වෙනව නෙවෙයි. ආ තමුන්නාස් තමයි ද්වේෂය කියලා කියන්නේ. හරි එන්න ෂේක් හෑන්ඩ් කරන්න ග්‍රීන් ටී එකක් බොන්න වාඩි වෙන්න කිව්වනේ. ඒ ආපු කාරණාව කරගන්න බැරි නෑ. ඉස්සෙල්ලා අපි ඒක කරන්නේ ආනාපානිනොට ආශ්වාසයෙන්ද ආශ්වාසයෙන් නම කියන ප්‍රශ්වාසයෙන් මේ නියුට්‍රල් දේවල් දාලා දාලා දාලා දාලා පුරුදු කරනවා. මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය මේ ආස්වාසය මේ ප්‍රාවේක නිකන් කටපාඩම් නිකන් කරනවා. කරගෙන ඉන්නකොට සද්දයක් එනකොට අර කිවගේ ඇවිල්ලා අහුවෙච්ච තැනදී සද්දයක් සද්දයක්. නැත්නම් ඒකට ආපු ද්වේෂය. මෙනේ කරන මෙනේ කරන යනකොට අර වටේ යන එක කඩලා එක පාටක් ගාලා ෂෝට් සර්කිට් වෙලා ආපහු එනවා. මේ ආපහු එන එක බොහොම බලවත් මේ හොඳට ප්‍රතිය තියෙන කරා. යන්නේක නම් යන්නේක සතිය තියෙන නැති කෙනා පොදුවේ යනවා. සතිය හොඳට පුරුදු කරපේකනාවේ නම කියනකොටම ආපහු එන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් කියන ඔය වැස්සි බැඳලා පැටිය දිගේලි කරලා ඉන්නවද ඉන්නේ. කිරිබොන වයසේ පැටිය ඉනකොට අම්මා බැඳපුවාම ඇති. පැටිය පුක උඩට දාගෙන දුවන අර ඒ දුවනම ඉන්න. පේන තෙක් මානේ නැත්තම් දෙන මොකද කියන්නේ? ගාල හද්ද කරන දුවගෙන ඉන්නේ පැටිය ඒ වෙලාවට අම්මා ගාවට එන්නේ. ඒ නිසා වැස්සි බැඳලා ඉන්න පැටිය ලියලා. ඒ ඇති ඒ පැටියක් දෝලන්න දෙන්න ඕනේ. නමුත් කතා කරනකොට එනවනම් ඒකට ගොවිය අරසයිල තියෙන අම්මගේ මාර්ගෙ පැටිය රැකිලා. ඒ වගේ අපි හිත යන්න ගන්නවා. අයාලේ යන්න ගන්නවා. මෙනේ කරනකොට ගන්න පුළුවන්. ඒක තමයි යැපෙන මට්ටමේ සතිය. යැපෙන මට්ටමේ වර්තමාන. ඌ ඊට වැඩි දෙයක් ඉල්ලන්න එපා. ඌට ටික කරන්න ගියොත් ඒ කියන්නේ අනවශ්‍ය මේ මේ අතපුච්චගෙන ඉන්න. සත්‍යවන්ත වෙන යෝගාවචරයට තියෙන්නේ ඕනේ අරමුණට ගියාමයි. ඒ කැමැත්තේ නෙවෙයි යන්නේ. ඔළුව හේතු කරන්න එපා මේකේ. මේ ඔක්කොම තෙල් ගාලා කිසි කෙනෙක් කරන්න බෑ වැඩ බලන්න හරි මේ මේ සමුත්‍රයේ මේ මේව ගැවුවට පස්සේ ඔක්කොම ලයිල ඕක ඔළුව තියෙනවා. හොඳට පේනවා කොච්චර මේ මේ අසත්‍යමත්ද කියලා. එනිසා මේ මීතිකල ඉන්නකොට කියලා කියනවා මේ පිටි නැත්තම් බර ගන්න මේවට නියන් දැකලා කියලා. ඔය හිට වෙනවා ගන්න නැහැ. කපන්න ඕනේ මෙතනින්ම කපන්න. ඉතින් මම කී කිය හිටියේ ඒ වගේ මේ මට බෑ මතක නැතුණා කිය කිය හිටපේ. ඒ කරපු ඒ කරපු වැරදි. මේ පිට ගිය සතිය ආපහු ගන්න එකේ මිහිරියා මම මේ කිය කිය හිටියේ. ආපහු ගන්නකොට කවදාකවත් ඊට වැඩිය අමතරින් එක දිගටම සතිය නොයා ඉන්න තැනක් හෝ කියනකොටම ආවේ නැහැ කියලා කනගාටු වෙන්න එපා. ඔය කියනකොට නිකන් කීකරු වෙලා එන ගතිය එච්චරමයි වැඳිය යුත්තේ. අපි කරපු මුළු භාවනාවේම දැන් තීතුරුලා තියෙන මන්දි ටික ඔච්චරයි. නන්නත්තර වෙන එක ගැන බය වෙන්න එපා. බුදුහාමුදුරන්ට හිත පිට ගියා. බුදුජාන් වහන්සේත් විවේකීව භාවනා කරගෙන ඉන්නකොට කල්පනා වුණාලු යකෝ මේ රජ්ජුරෝ කොච්චර අයබයද අය කරනවද මොන තරම් මේ දුප්පත් මිනිසුන්ට අසාධාරණද රජ්ජුරෝ ධර්ම ගුණා නම් කොච්චර හොඳ කියලා নিকමට හිතනවලු. ඒතර මාර මැසිනේලගලු ඕක තමයි මං කිව්වේ දුෂ්කර ක්‍රියා කරන්නේ නැතුව පිගී හරි නැතුව හිටිනම් අපි දෙන්නට ෂෝක් එකට රජකම් මං දැන් උනත් කැමති නම් මං දැන් අරන් දෙන්නම් කිව්වා. ඒකට බුදුරජාණන් හිතාගත්තන මේ ආවේ මාරයයි කියලා. මේ මෙහෙම කතා කරන්නේ මාරයා තමයි. ඒක කියන්නේ බුදුරජාණන් වහන්සේ හිත හිත පිට යෑම උන්වහන්සේ ලේඛනගත කරලා තියෙනවා. උන්වහන්සේම කියලා තියෙනවා මොකද අපිට හිත පිට යන්නේ කහන්න දෙයක්. නමුත් එකයි අපිට දැනගන්න තියෙන්නේ ගියාට පස්සේ වරෙන් කියනකොට එනවනම් අඩු ගානේ අහුම්කම් දෙනවා නම් ඔයිට වැඩි වෙන මොනවාක්වත් හිතන්න එපා මේකට සතුටු වෙන්න මේක අම්මා දීපු දෙයක් නෙවෙයි තාත්තා දීපු එකක් නෙවෙයි පතලාගත් එකක් නෙවෙයි අඳලාගත් එකක් නෙවෙයි අනේ මේකට අර මේ දැන් ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවා මේ වෙස් පෙට්ටිය ලබා ගන්න මොකද්ද කියලා ඇඩ්වර්ටයිස්මන්ට් මොකද්ද මං විඳපු දුක දන්නේ මං විතරයිද මොකද්ද කියලා ඒ නුවර පැත්තේ තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන්නේ වෙස් පෙට්ටියක් අතේ තියාගෙන වෙස් නැට්ටුවෙක් කියනවා මේ වෙස් පෙට්ටිය අතර ගන්න අනේ මං විඳපු දුක් කියලා මේ ආපහු මෙනෙහි කරනකොට ගිය පිට ගිය සතිය හිත අපව ගන්න තරමට ගන්න පුළුවන් වුණා නම් මේකයි බුද්ධ ශාසනය කියන්නේ. මේකයි මම මෙතෙක් කල් වඩපු දේෙන් අන්තිම ඉතුරුදී. මේක පුළුවන් තරම් වැඩි කරන්න. මේක වැඩි කරන්න මොකද්ද වෙන්නේ? හිත පිට යන්න එපායි. නේ? මේ පරිශ්‍රණය සඳහා අවශ්‍ය කරන රෝ මැටීරියල් එක තමයි හිත පිට. ඒක නොමිලේනේ හම්බෙන්නේ. ඒක ෆ්‍රී හම්බෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ පිට යන්නම ඇරලා. කියන්නේ ඵලයන් කියන එක නෙමෙයි. යන්න යන වෙලාව හිතන්න ඕනේ තට්ටු කරනකොට ගන්න පුළුවන්. එතකොට කවදාකවත් නෑ සත්‍ය කැඩුණා කියලා කනගාටුකුත් නෑ මොකද ඇති කරගන්න හොඳ අවස්ථාවක්. ඇති වුණා කියලා සන්තෝෂ වෙන්න දෙකුත් නෑ මූ කවදාකවත් කිබ්බතන තියන්න බෑ මූ අපපන්. එනමුත් ඒ හැම වෙලාවෙම අවදි භාවයක් තියෙනවා මේක පච්චුප්පන්නේච යාපෙන්ති. වර්තමානයේ යැපෙන්න පුළුවන්. අපි නිකන් ගොවි ආර්ථිකයක් අපිට තියෙන. කර්මාන්තකරණින් විශේෂ ආයෝජන නැහැ. එදා එදා කන්නේ යැපෙන්න පුළුවන්. ඔච්චරයි බුදුහාමුදුර අපිට දීලා තියෙන බුදලි. ඒකට මම හිතන්නේ මෙතන ඉන්න කිසි කෙනෙක් අබහුවියයි කියලා. අභව්‍ය මොකද මේ වැරදෙනවා පරදිනවා කියලා චික් කියාගෙන අතීතය අනාගතේ තැපෙන එක මේගොල්ලෝ හිතනවා ලොකු moral responsibility එකක් කියලා. ඒ වෙනත්නම් මේ ලොකු මේ සදාචාරාත්මක වගකීමක් කියලා මට මට කමටහන් සුද්ධ කරන්න ආපුවාම කියන දේවල් දිහා බලනකොට හිතනවා මේගොල්ලෝ හිතාන ඉන්නේ perfect සතියක්. ආය මොකුත් නැහැ තිබ්බට පස්සේ ආය නැහැ තෙල් 20 වෙන එකක්. කිව්වරතේ හෙල්ලෙන්නේ නැති. අනේ බුදුජානනාංශේ කියන්න පුළුවන් උපක්‍රම වලින් කියලා තියෙනවා. ඔක උපක්‍රමයක් පමණයි. මේ සතියත් අනිත්‍යයි, මේ සතියත් දුකයි, මේ සතියත් අනාත්මයි ගන්න පුළුවන් තරම් වැඩ කරනවා. ඒකට අපිට ඕනේ ජීවන රටාවක ඉඳලා මේක කරන්න පුළුවන්. අපි දැන් මෙතන කරනවා ඇත්ත මොකද ඒ කරන්නේ? අපි මේ සතිය අඳුරගන්න. අඳුරගත්තට පස්සේ අපිට ගහන මිනිස්සු අපිට බනින මිනිස්සු අපිට විදින පණුව මස්සෝ පුදුමාකාර උදව්වක් අපට කරනවා. උන් හැවිලා බලනවා උඹට කොච්චර සතිය තියෙනවද කියලා ටෙස්ට් එකක් දාලා බලන්න. ඉතින් කැස්තර කිපිතරක් කැඩෙන සතියක් නම් තියෙන්නේ. ඇතර කහින මිනිහට කියකිය ඌ තමයි ටෙස්ට් එක කරන්නේ. කදවසාරි ඒක පැන දවසේ අර වේබුසාරට කියනවා ගිහිල්ලා ස්තුති කරාවිලු අනේ මේ මනුස්සයා තමයි මට කිව්වේ දැන් කැස්සට මට තද වෙන්නේ නැහැ කියලා ඒ කෑපු කට්ටිය ස්තුති කරලා හැබැයි නැගිටලා ගිහිල්ලා ස්තුති කරන තරම් මෝඩ වෙන්න එපයි කියලා. ඉන්න තැනම අනේ මං මට දැන් මේකෙන් දැන් සැලීමක් නැහැ කියලා එන්නේ එන්නේ එන්නේ නතර නොසැලෙන ශක්තිය උඩට එන්න පටන් ගන්නවා. ඒක නිසා මේ සතියව කරන වැඩ පිළිවෙලේ හැමදාම තියෙන සතුටට කරුණ විතරයි. ඒක නිසා මුඛ වර්ණේ ප්‍රසීද වෙනවමයි. හැම වෙලාවෙම පැහැදිනවා. පෙරදුනත් හරි. හරියට හරි. අම්සෙන් නෑ බුද්ධ අපි කියන්නේ අනිච්ච අනිච්චානුපස්සන දුක්ඛානුපස්සන නැත්නම් අනිච්ච බුද්ධානුස්සති අනු දසංගානුස්සති කියලා කියන්නේ මම වෙඩි කියන්න ඉගෙන ගන්නවා කියලා හිතන්නකො. ඊතලේ බෙදින්නේ අපි ටාගට් බෝඩ් එකක් හිල්ල ගන්න එපායි. ටාගට් බෝඩ් එක ඒකනේ ටාගට් කරන්නේ. ඒ මොකක්ද ඒකට කියන්නේ එල්ලේ. ටාගට් එක ඉලක්කය. ඉලක්කය තන ඉලක්කයට වෙඩි කියන වෙඩි කියන වෙඩි කියන වෙඩි කියනකොට ඒ ඉලක්කය අනුවනේ අපි දැන් මාන්නනේ. හිත මානනවා කියලා. තොක්කෝ මානන්නේ ඉලක්කය නෝ ඉලක්කය බුදු ගුණ වෙන්න පුළුවන්. ඡාගය කියන දීප දාහන වෙන්න පුළුවන්. බුද්ධානුස්සතිය නැත්නම් ආනාපාන සතිය වෙන්න පුළුවන් අනුස්සති භාවනා. ඒ අනුව මෙහෙවීම තමයි මානසිකාරය කියලා කියන්නේ. මානනොයි කියන වචන තමයි මානසිකාරය තියෙන්නේ. ඒ මානන මානන මානන්ට ටාගට් එකට වදින්න වදින්න සතුටක් එනවා. ටාගට් එක පිට යන්න පිට යන්න කනගාටු වෙනවා. නමුත් ටාගට් එකට එක දිගට ගහන්න ආධුනික කදාත් බුදෙන්නේ. වරදිලා වැරදිලා වැරදිලා කවදා හරි වදින ගාන වැඩි නොවදින ගාන අඩු වෙන මට්ටමට ගියාට පස්සේ අර තියෙනවා වරද්ද වරද්ද වෙලිජීපු දවසේ තමයි මේක මම ඉගෙන ගත්තේ. අන්තිමට පණින පිම්මටත් පිළි කියන්න පුළුවන්. ටාගට් එක සැලෙන දෙයක තුනත් පිළි කියන්න පුළුවන්. ඒ හිතනලද සාගට් එකට වෙලිචින්ක සමත භාවනාව නම් විපස්සනා භාවනාව කියන්නේ පණින පිම්මට වෙලිචින්. ඒ සමත භාවයෙන් අල්ලලා පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා ඩිස්ටන්ස් එකයි ඔක්කොම එම් කරලා පයින් විමටත් පිළිතිලා හරිය දවසේ ටාගට් එකට බෝඩ් එක ටාගට් ලෑන්ඩ් වෙද්දී අපිට වැඩි සතුටක් එනවා. ඉතින් අනුස්සතියෙන් කරන්නේ ඒ වගේ මෙවට කියන සද්දෙහිය වස්තු කියලා ඇදහිය හැකි අරමුණක් අඳුල්ලා දීලා ඒකටම ගහන්න පුරුදු කරනවා. ඒක අනිත්‍ය වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, අනාත්මේ පටිනිස්සක් ගන්න පසන, අටරස විපසන, තංච අනුස්සති කොයරත් බුදුරජාණන්සේ දීලා තියෙනවා මෙන්න මේ ටික තමයි අපි ටාගට් බෝඩ් ටික උඹලට තියෙන කියලා හරි ගැසලා තියෙනවා. නමුත් විමුක්ති මාර්ගයේ සහ විසුද්ධි මාර්ගයේ ගලපනකොට විමුක්ති මාර්ගයේ මේට වැඩි වෙනස් ක්‍රම ටිකකුත් තියෙනවා කියලා කියනවා. විසුද්ධි මාර්ගයට එනකොට තේරවාදයට ඕනේ රාමුව හදලා ඒක සීල් කරලා ඉවරයි. ඒ අනුස්සති භාන ඔක්කොම මෙච්චරයි කියලා සීමා කරලා තියෙනවා. නමුත් විමුක්ති මාර්ගයේ වගේ වයි ටිකක් වෙනස්ලු වැඩිපුර තියෙනවා. නමුත් විපස්සනා කරන කෙනාට ඇත්තට අරමුණු සීමාවක් නැහැ. ඕනම දෙයක් අරමුණු කරතයි සමත කරන එක සම 40 කර්මස්ථාන කියලා කර්මස්ථාන 40 සීමයි. විපස්සනාට නෑ. ඒ කියන්නේ අපි වැසිකිලි කැසිලි කරන එකත් අරමුණු කරන්න පුළුවන් දෙයක් නම් ඒකේ නෑ ඊට පස්සේ ආය මේ ප්‍රශ්නයක් තියෙනවා අපි ගමු ඈ අවසරයි අනි අපේ හාමුදුරනේ නමුත් මේක ඉවර කරලා ගියාම මට ඉසිකක් මන්නේ ඔබ වහන්සේ අපට දේශනා කළ පරිදි ආනාපාන සති භාවනාවේ කලින් සතර සතිපට්ඨානයේ වැඩිීමේදී කුමන අවස්ථාවකදී අපට සමාධි ධානය යන මග සලකුණු පෙනීමට දැන ගැනීමට පටන් ගන්නේ සමාධි ධ්‍යාන මට්ටමට ආපසු යෝගාවචරයට ඉතිරි වෙති කාර්ය කෙසේ කරන්නේද? ඇත්තට මම ඉදිරිපත් කරන ක්‍රමේදී සමත යානික විපස්සනාවක් කියවෙන්නේ නැහැ. විපස්සනා යානික නයි තමයි හුඟක් කරලාට මගේ කට උරු වෙලා තියෙන එකට ඒ නිසා මේකේ ධ්‍යාන නොලැබෙන්න ඉඩ තියෙනවා. නමුත් සතිපට්ඨාන සූත්‍රයේ හැටියට සමත යානික විපස්සනා සහ විපස්සනා යානික සමත සහ යුගනද්ද කියන භාවනා තුනම වෙන්න පුළුවන්. ඒ නිසා සමහර කෙනෙකුට ආනාපානේ වඩාගෙන යනකොට ආනාපානයේ තියෙන උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති සැලෙන ගති වෙනුවට ආනාපානයේ හිත තැබීම නිසා ඇති වෙන ප්‍රීතිපස්සද්දි මතින් ආනාපානයේ ආලෝකය පහළ වෙනවා නම් සහැල්ලුව පහළ වෙනවා නම් ඒක නිකා පොඩි ඉඟියක් දෙනවා සමතට පැත්තට තමයි එළවුම කියලා. එමනි යෝගාවචරයට හැපෙන තන ප්‍රකට නැහැ. හැපෙනකොට ඇති වෙන ආස්වාද ප්‍රසවාසයේ වෙනස ප්‍රකට නැහැ. හැබැයි ආනාපානේ තමයි ඉන්නේ. ඒ ආනාපානෙ ඉඳීමෙන් ඇති වෙන කුහුල මේ නෑ සිසිලස පස්සද්ධිය නිසා ආලෝකයක් එහෙම නැත්නම් සහැල්ලු ගතියක් හිත පිනායන ගති පහළ වෙලා ධානා මට්ටමට යනවා විපස්සනා උග්‍ර විපස්සනා කරන සුද්ධ විපස්සනා කරන ස්වාමීන් වහන්සේ කියනවා අපි එදා කතා කරපු පළවෙනි දේශනා දෙවෙනි දේශනා කරන සම්මසන ඥානය කියලා. මත වෙන මත වෙන ඕනෙම අරමුණක මුලැමැදාග තුන පොදුවේ දැක ගන්න පුළුවන් වෙලාවේදී පළවෙනි ධ්‍යානෙට හා සමාන විදිහට විතක්ක ਵਿਚාර දෙක පොලිෂලා එනවා. ඒකේ සාමාන්‍යයෙන් ප්‍රීති සුඛ ඒකාගතා නැත්තම් ධ්‍යානංග පහම සම්මත ධ්‍යානයක් නොලැබුණාට කෘත්‍ය වශයෙන් සමාන වෙනවා කියලා. ඒවට කියනවා විපස්සනා ධ්‍යාන කියලා මේ නව අර්ථකථනයක්. සමත ධ්‍යානයේදී වෙන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාගතා කියන ධ්‍යානාංග පහ රජ වෙලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච කියන නීවරණ යටපත් වෙනවා. එතකොට ඒ හිත කෙලස් රහිත తాවකාලික කෙලස් සහිතක් බවට පත් වෙනවා. ඉතින් මේකදී කරගෙන යනකොට ධානා මට්ටමට එනවනම් ඒ යෝගාවචරයට මෙච්චර වෙලාවක් මට ආයේ මේ බාධාවක් එන්නේ නැහැ කියලා ඉති අධිෂ්ඨාන ශක්තිය ගන්න පුළුවන් තරමට එනවා. මට තව විනාඩි 5ක් යනකම් 10ක් යනකම් අරමුණේම ඉන්න පුළුවන්. කියලා නිකම් ඉස්සරහට පේන තෙක් අහන තමන් යන පාරේ වාහනයක් නැහැ. ඒ නිසා ඇක්සිඩන්ට් එකක් නැහැ. මට ස්පීඩ් කරලා යන්න පුළුවන් කියලා වගේ ඩ්‍රයිවර් කෙනෙක් තේරුම් ගන්නවා වගේ එන්න පටන් ගන්නවා. ඒකෙන් කියන්න පුළුවන් මේ ඒ ධානයකට සුදුසු උපචාර මට්ටමට සුදුසු සමාධියක් ඇතිලා තියෙන කියලා. කොහොම හරි මේ ප්‍රශ්නේ ලියපෙකන භාවනාවේ දකින්නේ සමාධිය තුලින් මගේ තියෙන ගතිය තමයි මම පෙන්වන්න හදන්නේ භාවනාව සතිය තුල. සමාධිය නෙවෙයි ඉස්සර කරන්නේ සතියමයි. එතකොට උඩ පහළ දැමීම් නැහැ. මේ උච්චාවචකන්ත නැහැ. හැමදාම ඒ සත්‍ය කියන සංකල්පය අඳුනගත්තොත් හැමදාම සුබ ලකුණම තමයි. ධ්‍යානෙට ගිය අල්ලන්න ගියොත් එimhe සමාධිය අල්ලන්න ගියොත් වැටිච්ච ගමන් කන්දා කියනවා. අයියෝ මෙච්චර කර හදගත්තා නැතිනවා කියලා. ඒ නිසා ගියත්තන්ට හරි අමාරුයි. මං කියන්නේ මම මේ මන් දොත්හයි කරන්න හදනව නෙවෙයි ගියත්තන්ට මේ සමාධිය ඉස්සර කරගත්ත ගමන් හරියට උච්චාවච භාවතින් බලනවා. සැලෙන ගති පහල වෙනවා. සමා සතිය ගත්තම ආසල්නවා සැලෙන බව. වැටුණා වැටුණා බව ගන්න. එතකොට අච්චර මේ පශ්චාත්තාප වීමෙන්නේ. සතර සතිපට්ඨාන වැඩිීමේදී සමාධි ධ්‍යාන වැඩි හැක්කේ. සතර සතිපට්ඨාන වැඩිීමේදී වැඩිීමෙන්මද සමාධි ධ්‍යාන වැඩි හැක්කේ. ඇත්තටම සම 40 කර්මස්ථාන 21යි සතිපට්ඨාන විස්තර කරන්නේ. අමතරව තව කර්මස්ථාන 19ක් තියෙනවා. ඒවත් පුළුවන් ධ්‍යාන වඩන්න. ඒ නිසා සතර සතිපට්ඨානෙමයි නෙවෙයි සතර සතිපට්ඨානෙ තමයි පෙන්වලා දීලා තියෙන්නේ. මේ මේ මොකද්ද නිවන් දැකීමේ ක්‍රමය සමාධිය කියලා කියන්නේ ඒකායන මාර්ගය නෙමෙයි සතරසෙප්පත්තන ඒකායන මාර්ගය වශයෙන් පෙළලා තියෙනවා සමාධි ධ්‍යාන බුදුහාමර පහළ වෙන්න ඉස්සරත් තිබුණා. මොකද ඒ කාලේ කිසි කෙනෙක් නිවන් දැක්කේ නැහැ. ඒකෙන් කෙලවරටම ගිහිලා තිබුණා නිවන් දැකලා තිබුණේ නැහැ. නමුත් සර්වඥයන් තමයි මේ සමාධිය ආර්ය සමාධියක් බවට පත් කරගෙන සතියෙන් පන්නරේදීලා ඉදිරියට යන ක්‍රමය හැදුවේ. ඒ නිසා සතිපට්ඨානෙ වැඩිමෙන් විතරක් නෙවෙයි බුදුහාමර පහළ වෙන්න ඉස්සෙල්ලා සතිපට්ඨානෙ ලෝකෙට හඳුර දෙන්න ඉස්සෙල්ලා ධ්‍යාන භාවනා තිබුණා. මගේ අවබෝධය නම් ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුව එසේ එසේමයි. එසේමයි කියලා. සම්මා සතිය සම්මා සමාධිය පිණිසයි. සම්මා සමාධිය සම්මා ප්‍රඥාව විමුක්තිය පිණිසයි. අත්දකින අප අත්දැකීමෙන් දන්නවා මේ සතිපට්ඨාන වැඩිම කොතරම් අශිරුද කියලා එසේනම් කෙසේද සමහරු සතිපට්ඨාන නෝඩා අදිෂ්ඨාන කිරීමෙන් පමණක් විනාඩි ගන්න පැයකදී ධානාගත වීමට හැකි කියන්නේ මේ අපව නොමග යෑමක්ද අනුකම්පාවෙන් තෝරා දෙනු මැනවි. මට දැනුයි පේන්නේ මේ කොහාටද මේ හරක ඇදගෙන යන්න හදන්නේ කියලා. මේ කොහෙද යන වෙන භාවනා ක්‍රමයක් එක්ක ගලපන්න යන කර්මාකලමක අතරලා. අපිට ඒ භාවනා කරන්න ඕන නම් එහි කියලා කරන්න මේක කරනකොට ඒක කරන්න හදනවයි කියලා කියන්නේ මේ අපි ඉස්සරහට යන්න හදන පැත්ත බලාගෙනවා. හරි අමාරුවක් වෙනවා මේ ද්වේෂයක් එනවා. අර මංශාපේක නොමග කිසිම කෙනෙකුට කිසිම කෙනෙක් නොමගරින්න ඕන කමක් නැත්තේ. හැම කෙනෙකු උගන්වන්නේ තමන්ගේ ස්පර්ශය අනුව තමයි. ඒ නිසා එතෙන්ද කියලා සද්ධාවෙන් කෙරුවොත් අපිට යන්න පුළුවන් හැටියට යන්න පුළුවන් ඊට පස්සේ ඊගාව කල්යාණ මිත්‍ය හම්බේ ඊගාව පියවර යන්න. එහෙම වරදින්නේ නැහැ. මම දන්න විදිහට එහෙම චේතනාපූර්වක පිරිසක් නොමගරිනවා කියන එක ලේසි නෑ. එක එකනා තමන් දැකපු මම දන්න හොඳයි කියලා හිතෙන් දෙය කියලා දෙනවා. සමත දන්නේ කරන සමතය හොඳයි කියලා කියනවා. විපස්සනා දන්නේ කරන විපස්සනා හොඳයි කියන දෙකම දන්නේ කරන මැදින් කියලා දෙනවා. ඒ නිසා අපේ ලොකු සාහිත්‍ය කාලේ කිව්වේ අපි යම් ගුරුවරයෙක් යම් ස්ථානයක් තෝරගත්තා නම් ඒක ලෝකේ තියෙන හොඳම එක කියලා හිතාන 100 100ක් හිත දාලා කරන්න. මේට වැඩි අතන හොඳයි කිව්වොත් මේක කරන්නේත් නෑ ඒක කරන්නේ නෑ දෙතා කරන්නේ. මේකේ යන්න පුළුවන් තැනට ගියාට පස්සේ ඊගාව හොඳ ගුරුවරයා ඊගාව හොඳ තැන හම්බ වෙනවා ඒක ධර්මයේ කියන ඕපනයික ගුණය. ධර්මයේ උපනයනය කරනවා. ඒකකින් අතින් අතට යන හත්තාලක්කු මාර්යා වගේ. ඒ නිසා අපේ චේතනාව පිරිසුදු නම් කවදාකවත් වරදින්නේ නැහැ. මොකද අපි මේක කරන්නේ කවුරු රවටන්න නෙමෙයි. අපි කරන්නේ ලාභයකට සත්කාරයකට නෙමෙයි අපිට වැඩි හොඳ ගුරුවරයෙක් අල්ලගත්තා කරා. ඒ ගුරුවරයෙක් දැන්න ගියාට පස්සේ ඊට පස්සේ ඊගාවෙක පේන. ඒක ධර්ම බුදු බුද්ධ අධිෂ්ඨානයක් තියෙන එක. ඒ නිසා ඒ ක්‍රම අතර ගැළපීමක් කරන්න යනකොට මම ඉස්සරහවට අත දානවා. ඔව් විවේචනය කරන්න ගිහිල්ලා අත පුච්ච ගන්නවා. ඒ නිසා හොඳම දේ තමයි මම බුරුමේ ගියාට පස්සේ ওই ප්‍රශ්නේ උග්‍ර වෙලා මම මගේ ලොකු සාංශකින් ඇහුවා සාංශ මේ පොත මම කියව මේක මෙහෙමයි මෙහෙම මේක වැරදි කියලා මොනම තාලෙකින්වත් උත්තර දෙන්නේ ඉතින් මං ගිහිල් මම යන්නේ එක එක පරමාර්ථය සාංශ ස්වාමීන්සෝ පැත්තකට විවේකීව කොටු කරලා අහන්න පටන් ගත්තා දිගටම ඊට පස්සේ කිව්වා මේ ඔබ වෙස්ට් එකට ගිහිල්ලා තියෙනවද කියලා බටහිර රටවල් මම ඒකට ගිහිල්ලා නැහැ මම ගිය දවසක දකි කිව්වා මේ එක පැත්තට යන්නම පාරෙම ලේන්ස් හයක් තියෙනවා කියලා මේ පැත්තට යන්නේකේ විතරක් වාහන පේලි 6ක් යන්න පුළුවන් ස්පීඩ් ලිමිට් තියෙනවා කියනවා. මේ ලයින් එකේ යන එක නෑ ඒ ලයින් එකේ යන තාක්කල් නඩු නෑ කියනවා. මේක ගිහලා එහා ලේන් එකට තට්ටු කරන්න ගියොත් තමයි නඩු එන්නේ. නිසා යන ලේන් එක ට්‍රැක් එකේ යනවනම් ප්‍රශ්නයක් නෑ බුද්ධ මාර්ගයේ ට්‍රැක් 6ක් නෙවෙයි 60කටත් වැඩි කියලා. ඕනෙත් පාරක යන්න පුළුවන් නිසා අනුන්ගේ ලේන්ස් වලට තට්ටු කරන්න යන්න එපා. ලයින් වල සිග්නල් දාලා බලන්න. එතකොට මේ මනුස්සයා දන්නවා ඇක්සිඩන්ට් වෙන්නේ නිසා උඹට මට ප්‍රශ්නයක් නෑ. ඕකේ නෑ. මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමර එක බේරයි. අපිට මේ හම්බෙච්ච ට්‍රක් එකේ අපි යන් කියලා. ගලපන්න යන්න එපා කිව්වා. ඒකෙන් තමන්ගේ මාන්නයක් වැඩ නෑ නැත්නම් ද්වේෂයක් වැඩ. එක්කෙනෙක්වත් නෑ මේ ලෝකේ 100 100ක් එකම ක්‍රමයෙන් ගොඩ වෙච්ච කෙනෙක්. එකම හරිම ගුරුවරයා කාටවත් හම්බෙලා නෑ. ඒකේ දවසින් දවස සුද්ධ වී සුද්ධ වී අනේ නිසා කවදාකවත් අර මුලින්ම උදව් කරපු මුල් ගුරුවරයාට කවදාකවත් හානි කරන්නත් එපා වරදලා කතා කරන්නත් එපා. එදා එයා තමයි අපිට හිටපු ලොක්කා. දැන් අපි බලනවා එයා බොහොම මේ බාලාංශ ගුරුවරයෙක් කියලා. නමුත් ඕනෙම අධ්‍යාපනය කරපු කෙනෙක් දන්නවා පන්ති ඉස්කෝල වල අමාරුම පන්ති තමයි බාලාංශ පන්ති. අපි එදා ඉඳලා එදා එක ලොක් වෙන දැක්කට පස්සේ අද මෙතන ඉඳලා එයා පුංචි කරලා සලකනවා නම් අපිට මිත්‍යාද්‍රෝහීකම ඇති වෙනවා. අර මේ සූත්‍රයක් තියෙන්නේ යෝමිත්තානන්න දූපති මිත්තානි සංස සූත්‍රය. ඉතින් කියනවා තමන්ට උදව් කළෝ කල්යාණ මිත්‍යන්ට ද්‍රෝහි වෙන්නේ නැති කෙනා යන යන තැන බත් හම්බ වෙනවා කියන්නේ. බහූත භක්කෝ භවති. එහෙම නෑනේ. මෙයා මට වැරද්දුවා කියන මනුස්සයට උයාගත්ත බත කන්න හම්බ වෙන ගයි. ඒ නිසා කවදාකවත් එපා අපි ඇවිල්ලා තියෙන සෑහෙන දුරක් නම් මෙතෙක් උදව් කරපු හැම කෙනෙක්ම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් උදව් කරලා තියෙනවා. විවේචනය කරන එක නෙවෙයි අපිට තියෙන්නේ අපි ඊගාට යන තියෙන පියවරට යන එකයි තියෙන්නේ. නිසා සතිපට්ඨානෙන් තොරව ධ්‍යාන භාවනා තියෙනවද කියනවනම් ඔව් කියන්නේ. මොකද හේතුව බුදුහාම පහළ වෙන ඉස්සලා තිබුණා. දැනටත් ඇති. නමුත් සතර සතිපට්ඨාන තමයි කරුවත්තන්ති පෙන්නලා තියෙන ඒකායන මාර්ගය කියලා. එතන කියන්නේ සමාධිය නෙවෙයි සම්මා සමාධිය කියන එක වර්ණා කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒ කියලා තියෙනවා සති උපේක්ඛා පාරිශුද්ධින් චතුත්ථ ධානං කියලා. සතියෙන් සහ උපේක්ෂාවෙන් පණ ගන්න ඕනේ. සතියෙන් සහ උපේක්ඛාවෙන් වර මේ පන්නරේ තමලද චතුත් අධ්‍යානය කියලා සම්මා සමාධිය විස්තර කරලා තියෙනවා. නමුත් අපිට මේ තොලිට අවශ්‍ය කරන කෝඳුරු තෙල් කාල 7යි 7යි තාම නැහැ. නමුත් තියෙන එකෙන් තොවිලේ පටන් ගන්න. ඔය මීතිකල ඉන්න කාලේ කියන්නේ සමම්පිච්චමන් නැත්තම් ගැටපිච්චන්න පූජාව කරපන්. සමම්පිච්චමන් වෙනකම් බලන් ඉන්නවා. ඒක වෙන්නේ නැහැ. ගැටපිච්ච ගත්ත පූජාව කරපන් එච්චරයි. ඊට පස්සේ සමම්පිච්චාවෙච්චාන් පස්සේ කරත හැකියි. සමම්පිච්ච වෙනකම් හිටියොත් වෙරෙන්නේ නැහැ. අපිට හම්බෙලා තියෙන ටික ඇති. ඒ නිසා මේක අපි මේ මේක උත්තරේ බාස්කට් බාරගන්න. ස්වාමීන් වහන්සේ ආනාපාන මුල මැද අත දෙකීමේ කුඩලන සංඥා මුලම සංඥා මුලම දාගේ දෙකීම ඉතන සංඥා මුලමෙතක දකින්නවනම් තණ්හාව නැති තැන. මුලමෙතක දකින්න නැත්නම් තමයි තණ්හාව තියෙන්නේ. මොකද ආනාපානය කියන්නේ තණ්හා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකේ විස්තර බලනවා කියලා කියන්නේ තණ්හා කරන්න පුළුවන් දේවල් අයින් කරලා තණ්හා කරන්න බැරි දෙයකින් හිත පුරවලා කියන්නේ. තණ්හා කරන්න බැරි ආනාපානෙ හිත පුරවගෙන ඉන්නවා කියලා කියන්නේ තණ්හාව සහිත දේවල් වලට එන්න ඉඩක් නැහැ. නිසා මුලමදාග දකින්නවනම් තණ්හාව නැහැ. මුලමදාග නොදකින්නවනම් ආනපනෙ නොදකින්නවනම් එක්කෝ අතීතේ, එක්කෝ අනාගතේ, එක්කෝ රාගේ, එක්කෝ ද්වේෂේ හිතේ එතකොට තණ්හාව කියනවා. මුලමදාග ආගි පුරවා තියෙන තාක්කල් හිත අරසයි. නිසා කියනවා සතියේ තියෙන්නේ ආරක්ක පච්චපට්ඨාන කියලා. ඒකට සතියේ හිටියනම් අපිට තේරෙනවා මගේ හිත කෙලෙස් වලින් ආවරණය වෙලා තියෙනවා. කෙලෙස් වලින් ආරක්ෂා වෙලා තියෙනවා. නිසා එතන හොඳට තේරෙනවා මේ මුලමැදක දකින්න කියන්නේ තණ්හාව දකින්නවා කියන එක නෙමෙයි තණ්හාව නැති ස්වභාවයේ හිතේ දකින්න සංසාරේ පළවෙනි වතාව. ආස්වාස ප්‍රාස්වාස ආසල් ප්‍රසාර නොදැන සිටීම ජීවිත ආසාව ආසස් දැන සිටීම ආසස් ප්‍රසාර නොදැන සිටීම අවිද්‍යාව ආසස් ප්‍රසාරයේ දැන දැන කිරීම විද්‍යාව නොදැන හිටියොත් ඒක තමයි සංසාරේ බඳින දේ ජීවිත ආසාවක් වෙනවා ඒක. දැන දැන කරනවා නම් ඒ සංසාරේ බඳින්න තියෙන කොක්ක දිගෑරෙනවා. සංයෝජනේ ඇදට තියෙන සංයෝජනේ කොක්කට තියෙන සංයෝජනේ දිගෑරෙනවා. ඒකට මොනක්වත් පැටලෙන්නේ ආකාශය වාසිය ආකාරයේ උපයන සූත්‍රයේ තියෙන නැති භාවනා කියන්නේ මොකද්ද කියන එක සමාය ආනාපාන සති සූත්‍රයට සම්බන්ධ කරන්නේ නැතුව සතිපට්ඨානය ගැන කියනකොට මේම කියවක ආනාපාන සතිය 14 කියන්නේ පළවෙනි හතර කායනුපස්සනා දෙවෙනි හතර වේදනානුපස්සනා තුන්වෙනි හතර චිත්තානුපස්සනා හතරවෙනි ධම්මානුපස්සනා. ඒකට අපිට දැනගන්න ඕනේ මේ 16ම දැනගන්න ඕනේ කියලා. මේකට නිකන් අස්වසාරන වචනයක් හම්බ වෙනවා ආනාපාන සති සංයුත්තේ කියනකොට මේකේ එකක් දැනගත්තොත් ඇති කියලා කියනවා සෝවාන් වෙනවා. හැබැයි රහත් වෙන්න නම් හතරම දැනගන්න ඕනේ. උපමාවක් දෙනවා සරුවචන් වහන්සේ හතරමං හන්දියක් තියෙනවනම් ඒ හතරමං හන්දිය මේ පැත්තෙන් එන වාහන වේගෙන් හතරමං හන්දිය පහු කරගෙන යනවා. මේ පැත්තෙමුත් එන වාහන වේගෙන් හතරමං හන්දිය පහු කරනවා. එහෙන් එනවා මෙහෙට එනවා මෙහෙන් එනවා එහෙට යනවනම් මේ හතරමං හන්දිය මැද දූවිලි ඉතුරු වෙන්න ඉඩක් නැහැ. නිසා සතර සතිපට්ඨාන යහට මට හොඳට වැඩ කරනවා නම් මම කොහොමඩක්වත් දුවිලි ඉතුරු වෙන්නේ නැහැ. එක පැත්තකට නම් යන්නේ අනිත් පැත්ත දෙකේ දුවිලි ඉතුරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක සතිපට්ඨානයක් වැඩුවොත් සෝවාන් ආදී මාර්ගයකට යන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ඉතින් ඒ සූදුවක් මේ මේ අබ්බැහියකට අහුණා වගේ ආදිකට යනවා. රහත් වෙන්න නම් හතරම අවශ්‍යයි කියලා ඒ ආනාපාන සංයුත්තේ දේශනා කරලා තියෙනවා. ඒක නිසා අපිට යන්න ඕන කොතෙන්ද? භාවනා කියනකොට මාර්ගයේ හිටියත් භාවනාව, ඵලයේ හිටියත් භාවනාව රහත් වෙනකම්ම භාවනාව තමයි. ඒ නිසා භාවනාව සඳහා ගත්තොත් සතියෙන් අපි එළඹීමක් කරනවා. මාර්ගයට පිවිසීමක් කරනවා. නමුත් පළවෙනි මාර්ග ඥානය ලබන්න සෝවාන් වෙන්න නම් එක සතිපට්ඨානයක්වත් මාස්ටර් කරලා තියෙනවා. මේ කියන්නේ මේ වශී කරගෙන තියෙනවා. ඒ කියන්නේ සෝවාන් වුණොත් අනිවාර්යයෙන්ම රහත් විය යුතුද කියලා ප්‍රශ්නේ අහන්නේ. ටිකක් අටමන්න වෙනවා. ටිකක් අටමන්න වෙනවා ඒ බුරුමේ ඉන්නකොට ඒක හාමුදුරු කෙනෙක් පන්දිසාන්ත ගාව ඉඳලා මේ කට කතාවක් මම මේ කියන්නේ කායිමත් කන්ෆර්ම් වෙලා නැහැ උත් හිතවදින් නිසා. එයා භාවනා කරලා තමන්ගේ රටට ගිහිල්ලා තියෙනවා, සායරු ගිහිල්ලා තියෙනවා, ගිහිල්ලා උදව් කරන්න කියලා අනික් කඩේ. ඉතින් මෙයා ගිහිල්ලා උදව් කර කර ඉන්නකොට මේ කියන දේවල් හොඳට තේරෙනවලු කට්ටියට. හරියට ඒ උගන්නන ක්‍රමේ හරියටම short to the point. ඉතින් උගන්නනකොට හරියනකොට මෙයාට සතුටක් ඇති වෙලා තියෙනවා. ඉතින් සයිලර් කිව්වට පස්සේ කියනවා ඒක තමයි පිටක් කරේ හරි කියලා. ඉතින් කාලයක් යනකොට මෙයාට තේරෙනවලු මේ වැඩේ හරි ගියාට මම තන එක තමයි. ඊට පස්සේ බොහෝම අමාරුවෙන් කට්ටියකින් බේරිලා ඒකකොට කොටු වෙනවනේ කොක්ක වදිනවනේ. කොහොමද කියලා ආයෙ සයිලර් කියලා භාවනා කරන්න කියලා. ඉතින් සයිලර් කිව්ස ඕන වෙලාවක පරිකරාම කියලා භාවනා කරා. ඉතින් මෙයා ගියේ දැන් දෙක ගේන්නේ නැහැ ගියේ. එක අරගෙන ආවා දැන් දෙක ගේන්න ගියේ. ඉතින් ගිහිල්ලා වෙලා භාවනා කරන්න ඉඳගත්තට පස්සේ පුදුමාකාර ඇඟිලි දෙනවා. ඊටවලු මේ ප්ලේන් එකේ ගිහිල්ලා අමාරු වෙලා වෙන්නේ කියලා පළවෙනි දවසේ ඉතින් කිවලු මේ සායදුවාට මට report කරන්න දෙයක් ඇත්තේ නැහැ ටිකක් අමාරු ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඉතින් මෙයා ඊටවලු දෙවෙනි දවසේ දැන් ඉතින් සමාධිය එන්න එපායි. එකේ අයිතිය තියෙනවනේ. අනේ ඉඳගෙන රටමනලු රටමනලු රටමනලු කොහොමඩක්වත් සතියෙන්නේ නැත්නම් සමාධියෙන්නේ. ඊට පස්සේ අනිත් දවසේ ගිහලා report කරනකොට කිව්වලු මම බොහොම ආසාවෙන් භාවනා කරනවා regular time table එක කරන ඒකට මට තාම report කරන්න දෙයක් කියන්න තරම් හොඳ පරියන්ඛයක් නැහැ කියලා. ඒක කමක් නැහැ කිව්වා. පැය ගන්න භාවනා කරන කරන්න කියලා. තුන්වෙනි දවසේ යනකොට මට පුදුමාකාර ආත්මානුකම්පාවක් ඇතිලා තියෙනවා. යකෝ මේ අනුන්ට උගන්වන මට මොන්නම විදියකින්වත් මේ ගන්න සතියේ හිත දාන්න බෑ. ඉඳගෙන ඉන්න බෑ. කටු බෙරේ පෙරලනවා. පුදුම අමාරු කියලා හතරවෙනි දවසේ මෙයා සායදුගාට අපි යනකොට යන්නේ මේ පොතක ලියාගෙන යන්නේ. ඒ සායදු වාඩිනවා එතන කරා. පරිවර්තකයා ඉන්නවා අපි ඉතින් මෙහෙම පොත බලන්න කියනවා කවදාවත් මුණ දිහා බලන්න දෙන්නේ නැහැ. ඉතින් කියන්නේ අනේක ලියාන යන්න ඕන විනාඩි 5න් කියන්න ඕනේ ඒකට උත්තරේ දෙනවා. ඉතින් මෙයා කියවනේ යනකොට මෙයාට කඳුළු එන්න පටන් ගන්නවා. හිතුවේ නෑ කවදාකවත් මෙහෙම දුකක් වෙයි කියලා දැන් සායදු මෙහෙම වාඩිලා ඉන්නවා පස්සේ මෙහෙම තියාගෙන දැන් ලැජ්ජයි. මෙහෙම තියාණ කිවලු ස්වාමීන් වහන්සේ මට ආපහු යන්න ඕන. යන්නේ දැන් හිතා ගන්න බෑ මේ මේ අනුන්ට උගන්වන මේ මට මේ උනේ මොකද්ද කියලා. ඉතින් කියනවා හිතා ගන්න බෑ සායඩෝ ආසනෙන් බහලා පොතේ යටින් ඔළුව දාලා කිව්වලු you are progressing කියලා. ඒ තරම්ම පළවෙනි ඥානෙ ලැබුවට පස්සේ අපි හිතන්නේ ඉතුරු ටික නිකන් අප්පගේ බූදලේට අම්මගේ දෑවැද්දට වගේ හම්බ වෙයි කියලා. නෑ ඊට පස්සේ ආයෙත් අටමන්නේ. එතෙන්දී බලාපොරොත්තු සුන්වීමක් එනවා. මේ කරපු දේ මොකක්ද තව කොච්චර කරන්න තියෙනවද කියලා. ඒ කියන්නේ මේ බුද්ධජන වහන්සේගේ දේශනාව හැටියට කියනකොට සෝවාන් උණයි කියලා කියන්නේ මේ මහා පොළවෙන් නියපිටිත පස් ටිකක් අරගත්තට පස්සේ මහා පොළවේ පස්ත වැඩි නියපිටිත පස්ත වැඩි කියලා අහනවා සර්වඥා. ඒක උදින් සංඥාවක් කියනවා අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේගේ නියමිත කියන පස්ස අඩු. කියන මහනි සෝවාන් වෙනට හැදෙන කෙලෙස් ප්‍රමාණය මහ පොළොව වගේ. ඉතුරු වෙච්ච ටික නියපිට වගේ කියලා. එහෙම ඉතාල තමයි අපි බහින්නේ. වසකොට මහ පොළොව වගේ ඉතුරු වෙලා තියෙන හැලිලා තියෙන නියපිට වගේ ටිකක් වගේ කියලා හිතුවා. එදාට වැදිනවා කියන්නේ ආය නෑ ඉච්චි පිඳලා අඬන් හිතන වෙලාවක් එනවා. කොහොමද මට චත්ත සාතියක් දීගෙන හිටියේ මම සුද්ධවන්තයි මයි ළඟ කෙලෙස් නෑ ඔක්කොම කියලා. නමුත් දෙවෙනි සැරේ මාර්ගයට වැටුණාට පස්සේ පොල් කටු හිලෙන් ගැරඩියක් අදින්නා වගේ අම්බරවාගෙන තමයි එන්නේ අනිසයි. එහෙම නොවේ නැත්තොත් ඉන්නවා. ඒ මේ එක සැරේම කඩාන යන නැත්තොත් ඉන්නවා. මේ වගේ වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපි අපිට හම්බෙලා තියෙන ටිකට් එක කොයි එකද කියලා කියන්න දන්නේ. ඉස්ලාම් කරන්න තියෙන පළවෙනි එක පිළිම ගහමු. ඊට පස්සේ ඔය දෙවෙනි එකේදී මොකද්ද වෙන්නේ කියලා බලන්න. අනිවාර්යයෙන්ම නිකන් මේ මේ මේ බූදලෙට හම්බ වෙන්නේ නැහැ. උපයන්න ඕනේ. සම්මන් දැන් ප්‍රශ්නේ වුණා වැඩන විසිකරලා දැන් අපි ගන්න ප්‍රයත්නය ප්‍රතිඵලයට ප්‍රතිලෝම වශයෙන් ඉන්වර්ස් ප්‍රොපෝෂන් ගන්න එක සතරන් සතරන් සතරන් අමාරු ඒක මොකක්ද ප්‍රශ්නේ ඒක? අද නාරේ ඒක කොහොමද එක්ස්ප්ලেইন ඒ කියන්නේ සමහර වෙලාවට අපි ගන්න උත්සාහය භාවනා මාර්ගයෙන් පිටතට යොමු කරන්න ඉඩ තියෙනවාද කියලා දාන්නේ. නෑ. දැන් උත්සාහ ගන්න යන වැඩි දුර උත්සාහ ගන්න යන ප්‍රතිඵලය අපෙන් ඈත් වෙනවා. ඒක දඟලන. ඔව්. ඒ සාරයක සම්හාවෙන් දෙන්නේ නැත්නම් අපි උත්සාහය මඩ. ඒක ප්‍රොපෝෂන් එක වැඩි. ප්‍රොපෝෂන් එක වැඩි කියලා කියන්නේ අපි දැන් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන එක සාමාන්‍ය පෙන්නේ ඇඟිලි පාවගේ. දැන් මේකේ සද්ධාව මේ අතට අදිනවා ප්‍රඥාව මේ අතට අදිනවා. වීර්ය මේ අතර ගිහිල්ලා කරකවන රවුමක් ගහනවා නම් මෙහෙම යන්න. සමාධිය මේ අතර රවුමක් ගන්න. සතිය විතරයි අනන්තය දක්වා යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමබර කරලා මේක මෙහෙම කරන්න ඕනේ. වීර්යයි සමාධියයි මෙහෙම කරන්න වෙනවා. සතියත් ඔහොම වෙච්චාන් තමයි පොයින්ටඩ් වෙන්නේ. ඩිරෙක්ෂන් එකක්. එහෙම නැත්නම් මේ පස් දෙනා පස්සට අපි ප්‍රඥාවමයි වැඩගත් වෙන්නේ කියලා ශ්‍රද්ධාව පැත්තක දාලා ඇද්දොත් කුරේ ගෙවිල වගේ භාගයට ගොනා යන්නේ අඩමාණෙට. ඊට පස්සේ මම මට ප්‍රඥාවෙන් වැඩ මට සද්ධාවේ රකින්න ඕන කියලා කිව්වොත් මේ පැත්තට ආදී. එතකොට සතියට ඇත්තටම බෑ මේ එන ඉම්බැලන්ස් එක නතර කරන්න. මොකද අපි චරිතානුගතව ආවේනිගතව සද්ධාව විතරමයි අදී. ඒක ප්‍රඥාවේ සම්බර වෙන්නේ. ඒ වගේම වීර්යය සමාධියයි දෙක සම්බර වුණේ නැත්තම් එයා යනවා මෙහෙම ආක්‍යකක ඊට හැම වෙලාවෙම සද්ධාව ඇද මේ සමාධියට මේ සතියට පේන්නේ. හැබැයි වැදගත්කමක් තියෙනවා සතිය උසම කෙනා මැදම කෙනා යාට පේනවා දැන් මෙයා බර වැඩි කියලා. අන්න ඒක දකින්නේ බුදුහාමුදුරුවෝ නෙවෙයි. Tamangeම සද්ධාව. නෑ සතිය. අන්න ඒක දැක ගන්න බැරි නම් Taman දිහා අනුන්ගේ දෙයක් විදිහට බලන්න බැරි නම් එකම පැත්තට අදිනවා නම් ඒක උඩින් අර ගුණාකරත්‍ය කුරේ ගෙවිච්ච එක වෙච්ච එක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා සතියට තන දීලා යනවා නම් හැම වෙලාවෙම සතියට සංදිර යනවා හැමදාම අලුතෙන් බිග්ිනර්ස් මයින්ඩ් එකක් තියාගන්න. මේ කම්බිනේෂන් එක ඕන වෙලාවක ඇද වෙන්න පුළුවන්. හැබැයි සතියට අහු වෙනවා ඒක. අන්න ඒක දැනගෙන ගියොත් මේ Taman දැන් මේ ශ්‍රද්ධාව වැඩි මේ වීර්ය වැඩි සමාධිය අඩුයි කියලා දැනගෙන ඒ වීර්ය අඩු බව දන්න එකට පශ්චාත්තාප නොවේ මේක මං වෙනුවෙන් මං දැනගත්ත වටිනාම රෝග නිర్ణයක් කියලා හිතාගන්න. ඩයග්නොසිස් එකක් කියලා කරගත්තොත් ඒක බුදුහාමුදුරන්ටත් අපිට කරන්න බැරි උදව්වක්. දැන් මට තියෙන්නේ සද්ද වීර්ය වැඩි සමාධිය අඩුයි කියලා දන්නවනම් ඒ දැන ගැනීම. ඒක ඇත්තටම නරකක් දකින්නක්. නමුත් ඒක ඩයග්නොසිස් එකක්. ඒක රෝග නිర్ణයක්. අන්නේ නිర్ణය කරන ස්වරූපෙ මිසක චික්කේ මට මේ අද සමාධිය නැතුණා වීර්ය වැටුණා කියලා පශ්චාත්තාප වුණොත් you wished bus. මේක දැකලා අනුන්ගේ දෙයක් වාගේ. මේ මම පරිේශනයක් කරා ඒ පරිේශනේ නිරීක්ෂණය මෙච්චරයි නිගමනයට එන්න එපා දැන්. හෙටත් නිගමන නිරීක්ෂණය කරලා අනිද්දාත් නිරීක්ෂණය කරන අනිත් වගේ ලක්ෂ වාරයක් නිරීක්ෂණය කරනකොට අපි තුලින්ම අර අඩුම කඩම සම කරගෙන මැද වේගය ගන්න පුළුවන් තැනට එනවා. එතකම්ම මේ පස් දිනක අස්සය බැඳගෙන ඉන්න පස් දිනක් පස් ආකාරයට අදිනවා. මේක ගොනුව නෑ. ඒක නැත්තම් ඇත්තටම කියනවා නම් අපි ළඟ නිවන් දකින්න කිසිම අඩුවක් නෑ. තියෙන්නේ අනාගත එක. නැත්නම් අනාගාමී වෙනවා. උදාහරණයක් කියනනම් අපි යකඩ කෑල්ලක් ගත්තොත් මේ යකඩ කෑල්ලේ තියෙන අංශුයි කාණ්ඩම් කෑල්ලේ තියෙන අංශුයි අතර කිසිම වෙනසක් නැහැ. සමාන බර සමාන ක්‍රියාකාරකම්. කාණ්ඩමේ අංශු ඔක්කොම එක පිළිවෙලකට කොණ්ඩේ පීරුවා වගේ ලස්සනට තියෙනවා. යකඩේ අංශු සේරම අනුදිසා දිශාගත වෙලා තියෙනවා. ඊට පස්සේ අපි යකඩයක් කියලා යකඩ උඩ කාණ්ඩමක් ගන්නට මෙහෙම මෙහෙම මෙහෙම අචිද්දුවොත් අරකේ අංශු අර අතුල් වෙන ප්‍රමාණයට සාපේක්ෂව දිශාගත වෙනවා. දිශාගත වුණාට පස්සේ මේ කන්න මේ යකඩ කැල්ල නූලකින් එල්ලුවොත් ඒක උතුරට අදිනවා. හිතන්න මේක යකඩ කැල්ලක් නෙමෙයි ටෙස්ට් ටියුබ් එක පුරවපු යකඩ යකඩ කුඩු ටිකක් කියලා. ටෙස්ට් ටියුබ් එකක් අරගෙන යකඩ කුඩු පුරවලා ඒකේ කාණ්ඩමක් ඇල්ලුවොත් යකඩයකට වැඩි ඉස්සෙල්ලා ඒක කාණ්ඩම් වෙනවා. ඔය පොඩ්ඩ හිල්ලුවොත් මොකද වෙන්නේ? අර ඔක්කොම යකඩකට වැඩි ඉස්සලා කැඩලා මේ දෙකේ බරේවත් විශිෂ්ට ගුරුත්වයේවත් වෙන කිසිම වෙනසක් නැහැ තියෙන්නේ අර දිශාගත අනුදිශාගත අවුල විතරයි ඒ නිසා අපි ළඟ දැනට තියෙන්නේ කිසිම දෙයක අඩුවක් නැහැ ඒ ගුණුව නැතිකම විතරයි ඒ ගුණුව ගන්න නම් අර යකඩේ කාණ්ඩමක් කරම ඔහේ උල උලා ඉඳලා ඉතින් සත්පුරුෂෙක් නිතර ඇසුරු කරා. ඕක තමයි සත්පුරුෂ ආශ්‍රය කියන්නේ. කරන්න කරන්න කරන්න සත්පුරුෂයා පෙන්ලා දෙනවා අවුලක් වෙනකොට දිශාගත වෙන හැටි. මේක එහාට මෙහාට අතුල් අතුල හිතට කවදාවත් හරියන්නේ. මෙහෙ මෙහෙම අතුල්ලන්න අතුල්ලන්න යකඩ අඟු ටික එහාට මෙහාට මේ පිස්සුනට. එක දිශාවකට උතුරු දිශාව ගත්තා නම් උතුරු කත් කියන ද්‍රවයේ ගත්තා නම් උතුරු ද්‍රවයේ මැරගෙන මෙහෙම අතුලන්නේ. ඊගාට ආපහු මෙහෙට මෙහෙන් යන්නේ නැතුව උඩින් ගන්න ඕනේ. නැත්නම් මෙහෙම කරපු ගමන් අර අංශික ගාන අනිත් පැත්තට යනවා. මෙහෙම කරකෝ ඇදලා එමීට අදින්න ඕනේ. ඇදලා මේකට ඒ අංශු අවුල් නොවෙන විදිහට ඈතින් ආපහු උඩට ගෙනල්ලා ආයෙ කරපන්. නිසා කල්යාණ මිත්‍රත් එක්ක සිප්ප වැඳගෙන ආලින්න කර කර ඉඳලා බෑ. කල්යාණ මිත්‍ර කලින් අත ඈතට යන්න ඕනේ. ආයෙත් කල්යාණ මිත්‍ර ළඟ තියෙනවා. ආයෙත් එන ඕම කර කර කර අතුල්ලන්න අතුල්ලන්න අතුල්ලන හැම වාරයකටම සාපේක්ෂව දිශාගත වීමක් සිද්ධ වෙනවා. දිශාගත වීමට සාපේක්ෂව මේක උතුරට අදින ගතියක්. අන්නේ වගේ manussාත්ම භාවය ලැබුවට පස්සේ බුද්ධෝත්පාද කාලයක් ලැබුවට පස්සේ ක්ෂණ සම්පත්තියක් වශයෙන් මේ ඇහැකන දිවනාශය අංග ප්‍රවාහක සති ලැබුවට පස්සේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුවට පස්සේ බණ ඇහුවට පස්සේ පැවිද්දක් ලෝකේ තියෙනවා නම් අපි ළඟ කිසිම අඩුවක් නැහැ කවදාකවත් දුක් නොදකින් කියන දෙයක් අපි ළඟ නැහැ. කිසිම කාලකන්නිකමක් අපි ළඟ නැහැ. නමුත් ඒකට උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි අපිට කොච්චර සාප කරගන්නවද කියලා. මට මෙච්චර කිරුවා මට හරි ගියේ නෑ අල්ලපු ගෙදෙට නම් টොප් එකට හරි ගියා අපිට තමයි නැත්තේ. හැමදාම ඔච්චරනේ තියෙන්නේ. ඉතින් මේ කාලකන්නිකම මේ හූනියම තියෙන දාගල් මොන නියුණද? ඒ නිසා හැමදාම මේ ශරීරයට වඳින්න ඕනේ උත්සව කරන්න ඕනේ හරියට කපුවා තමන්ගේ දේවාලේ ලැහැත්ති කරලා තියාගෙන කොයි වෙලාවෙ දෙයියෝ වඩිද්ද දන්නේ කියලා මේක රාතන් වහන්සේ නමක් වඩින්න තියෙන කෝවිලක්. දේවාලයක්. අපි නිසා මේක හොඳට කවන්න ඕනේ මේක මේ නාවන්න ඕනේ මේ සුඛභෝගී නෙවෙයි මම මේ කතා කරන්නේ. මේ යන්ත්‍රයට තෙල් දාන්න ඕන වතුර දාන්න ඕන නට්ටත් බෝස් ඔක්කොම චෙක් කරලා තියාගෙන ඉන්න ඕනේ කවුරු කරලා දෙන එක නෙවෙයි. ඩ්‍රයිවර් කෙනෙක්ගේ වැඩක් ඒක. මේකට සලකනවත් හොඟ දෙන්නේ දන්නේ නැහැ මේකට කොහොමද දෙනව නැත්නම් සැප දෙනව දෙකෙන්ම කරන්නේ මේක අර කාන්දම අවුල් කරන එකයි. නිසා මේ manussාත්ම භාවයට සපය සලකනවා නම් දැන් මම මගේ කයට මේක සලකනවා මේ ඉස්සරහින් ඉන්නකොට මට නිඳා කරත හැකිද ඔබ ඔබ කාලා කන්නේයි කියලා. බෑ. ඒක වලක් කන්නේ නෑනේ ඒක මෙයා manussකම නැති වෙන්නේ එයා කොච්චර කැතවරක් කරා. ඒ වගේ මෙයාට හම්බෙච්ච බුද්ධෝත්පාද කාලේ අපිට වලක් කන්න බෑ. මේ හයම ලැබුණාට පස්සේ මේ දුර්ලභ වස්තු හය ලැබුණාට පස්සේ අපි උදේ ඉඳලා ලැහැන් දැනකන් කීයක් නොලැබුණා කියලා දඬනවාද කියනවනම් ඇත්තෙක් හම් වෙලා මට හෙන්ඩු හම්බුන්නේ නැහැ කියලා අඬන ඇඟිල්ලක් වගේ තමයි. අපි සංසාරේ කොච්චර පින් කරන්නදද මේ අද මේ ලැබපු ටික ලබන්නේ. ඒ වුණත් බලන්න අපිට තියෙනවද කියලා ඉස්පාසුවක් අස්වැසිලා. ඉතින් අපි හොයන්න ඕනේ කාරණාවක් සතුටු වෙන්න. හැම වෙලාවෙම ඒක තමයි කරුවචන කියන්නේ සුභ පරමාහම් වික්කවේ මෙත්තා චේතු විමුක්තිං වදාමි ඉදපඤ්ඤස බිකුණෝ උත්තරින් අපපටි විඥාන. මහණෙනි නිවන් දක්නාතෙක් මේ සංසාරේ මේ ශාසනේ දක්න මිනිහා මේකේ සුභේ දකින්න. ලැබිච්ච manussකමේ සුභේ දකින්න. බුද්ධෝත්පාද කාලේ සුභේ දකින්න. මේ චන සම්පත්තියේ සුභේ දකින්න. ධනෙහිමේ සුභේ දකින්න, කල්යාණ මිත්‍රාසේ සුභේ දකින්න, පැවිද්ද සුභේ දකින්න. නමුත් අපිට මధుරයේ කනකොට ඔය හයම අමතක වෙනවා. එක මధుරියෙකුට බුද්ධෝත්පාද කාලේ මතක් වෙනවා. අනේ බණ අහලා තියෙන කියලා අරක හප්පල කන්න තරම් හිතනවා. මුදකින් විතරක් ඔක්කොම තියෙන මේ කාල කණ්‍යාවයි කිය. ඉතින් අපිට හම්බෙලා තියෙන මේ වටිනා සම්පatti පොඩි දේවල් වලින් අපි පාවා දෙනා මිසක අපිට ඇත්තට වෙන කෙනෙක් කියනවාද එහෙම කරපන් කියලා. අපේම තියෙන පටු මානසිකත්වය නිසා හරි ඒ වෙලාව ලැබෙන සැප නිසා මේ ඔක්කොම බිම දාලා පහගලා මුඛාකාරී එකක් දිහා කට අරගෙන බලාගෙන ඉන්නවා ලැබිච්ච සම්පatti ගන්න. ඉතින් ආර්යයන් වහන්සේ නමක් එහෙම නැත්නම් කල්යාණ සත්පුරුෂයෙක් එහෙම නැත්නම් යෝගාවචරේ කවදාක ශාප කරගන්නේ. මම මම මයි සීලයක් කරනවා ශාප කරගන්නේ. ඒක බලනවා මේ தත්ත්වයටපත් වෙන කවුරු වෙනවා. ඉතින් ඒකට මොකද කරන්නේ? ඊගාට සීලය හදන්න ඉතින් ශාප හිතෙන් කරන්න බෑනේ. සතුරු හිතකින් ඉපයි සීලයක් කරේ හදාගන්න. අන්නේ විදිහට නැවත සකස් නැවත මේ ප්‍රශ්නට උත්තර දීම සඳහා එලඹ සිටි 100 තියෙනවා නම් අපි ළඟ ආයුධ ඔක්කොම තියෙනවා. එලඹ සිටි 100 නැත්තම් කොරස් කටේවත් අත දාගන්න බෑ. අවශ්‍යයි සාන්තහස ඔයිට අමතරව ගෝහන්සේ ඉතිස්සෙල්ලා කියලා කියන දෙයක් අපිට සීපත් වෙනවා. දැන් මම දැන් මෙතන කියන අවස්ථාවට සිත ගන්නකොට අර පූර්ව පූර්ව කෘත්‍යවලදී විශේෂයෙන්ම දැන් අධික වීර්යය නිසා හරි කැළඹිලි ගතියක් නිසා ඇති වෙන මානසික තත්ත්වය සංසිඳ වෙන ආකාරයට ටික ටික සංසුන් වෙන ආකාරයට අපි ඉරියව් පාත්තගෙන ඇවිල්ලා උදාහරණයකට කියනවා නම් දැන් සක්මන් කරනවා නම් හක්කලක් කරනවා වාසික වචනෙන් කියනවා නම් ඒ කියන්නේ අපි සක්මන් කරන්න තැනක් හිතාගෙන ඊට පස්සේ විනාඩි 5ක් හරි නැත්නම් 10 5ක් විතර 6ක් 10ක් විතර ඔහේ එහාට මෙහාට හරීම රිලැක්ස් එකේ බොහොම තදගතියක් නැතුව ඇඟ දිලිස් කර කර ඒක එහාට මෙහාට යනවා ඊට පස්සේ තමයි සක්මන් භාවනාව වශයෙන් ඒක නිකාම්ම ඊට පස්සේ ඒ සිදුවෙන ක්‍රියාව දිහා බලනකොට ඊට පස්සේ තේරෙනවා මේ කකුල යනකොට මේ දකුණ යනවා වම යනවා යන. ඉතින් ඒක ට්‍රාන්ස්ෆෝමේෂන් එකේ පරිවර්තනය වෙන්නේ බොහොම හිත සැහැල්ලු ගතියකට පත් කරලා මේක කරනවා කොහොම හරි බලනවා කියන මානසිකත්වයෙන් ඒක මුදවගෙන ඒක සිදුවෙන ක්‍රියාවලියට ඉබේම වැටෙන්න ආරම්භ. එතකොට දැන් අප්පා යන්කේ ඉන්නවා නම් ඔබන්ස කියලා දීලා තියෙන විදිහට අර මූලික කෘත්‍යවලදී දැන් දැන් ඇහැ වටේ තියෙන මාංශ පේශි හුඟක් වෙලාවට අපි පීඩාකාරී අපිට තේරෙන්නේ නැහැ ටෙන්ස් වෙලා තියෙනවා. ඉතින් ඒවා හිත හිත ලිහිල් කර කර කරනකොට ওই ওই ස්වභාවයෙන් යම්කිසි ප්‍රමාණයකට සතිය සමග පිළිතුරක් ලැබෙනවා නේද ස්වාමීන් වහන්සේ? කියන්නේ අපි ඇත්තටම මේක විශාල බරපතල කෘත්‍යයක් වශයෙන් කුරුසෙත් කියලා එන ගැහුවා වගේ දැඩි අදහස් වලට යන්නේ නැතුව සක්මන් භාවනාදී හක්කලම් කරනවා වගේ මම කියන්නේ සක්මන් භාවනාදීක වැඩි හිතට ගන්න නැතුව පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. එච්චරයි දක්වන කියන්නේ. යන්න නිකන් ඇවිදින. ඕකට මොන භාවනාවක්වත් ඕනේ නැහැ. විනාඩි 5ක් 10 මහ පොළොව උඩ හෙළුවෙන් කකුල සැපසු දෙරිපු දාන්න නැතුව මහ පොළොවත් එක්ක ඇවිදිනවා. ඕය ටික කරන එක විතරයි දිනේ. ඕක කරනකොට කොච්චරද වේගය මොකද්ද වෙන්න ඕන, දිග කරන්න ඕන ඒක එයි. පටන් ගන්නකොටම කුරුසයන ගහෝගේ යන්න පටන් ගන්නකොට ඒක භාවනාවකුත් නෙවෙයි රඟපෑමක් පිට බලන්න කෙනාට තේරෙනවා මේ මනුස්සයාට බේත් දෙන්න ඇත්තටම බේත් දෙන්න වෙනවා මොකද ඇඟිය අමාරු වෙනවා. ඒ නිසා පටන් අරගන්න කිසියම් භාවනාවක් විතර ගන්න එපා. නිකන් එහාට නැදයි. අනේ ඉතින් මට හම්බෙච්ච වෙලාවේ මලයි මාත් එක්ක මට ඉන්න හම්බුනා කියලා. ඇවිදින කොට chance එකක් ආවොත් මේ පොළවත් හොඳයි. කවුරුත් මට කතා කරන්න කෙනෙකුත් නැහැ, වතුර තිබහකුත් නැහැ, මූත්‍රා බරකුත් නැහැ. ආයෙම නම් ඊට පස්සේ බලනවා මේ යටිපය විතරක් යටිකය විතරක් කියන වම දකුණ නිකන් මේ හතයි හතයි කියන බබෙක් කොහොමද වැටෙන්නේ නැතුව යන්නේ කියලා කොහොමද සරල දැනින් බලන ටික ටික ටික ටික ටික තද කරගෙන එන හැටි පටන් ගන්න එකට කියන්නේ බිග්ිනර්ස් මයින්ඩ් කියලා ආලම් ආලම්බ ආධුනික හිතක් ඇති කරගන්න හැමදාම හිතන්න ඕනේ දැන් අපි 60 වයස් වෙච්ච මිනිස්සෙක් හරි ගමන් නැහැ මේ භාගමත ලස්සන දෙක කිව්වලු හාමුදුරු කෙනෙක් එච්චරයි මලක් කියන්නේ 60 වයස් කෙනෙක් වුණත් කමන සාමකේරිය පැවිදි කරලා පස්සේ ඌට කියන්නේ ලදරු සාමණේරයා කියලා. අපි සාධනේ විවාහයි. ඌට කියන්නේ ලදරු සාමණේරයා විසින් මේ දිනචරියාව කටපාඩම් කළ යුතු එහෙමයි දේ තියෙන්නේ. මේ මනුස්සගේ 60 වයස පැත්තක නැහැ. දැන් මේ දැන් ඉපදිච්ච ළමයි තමයි. ඒ වගේ භාවනාවට ගිය හැම කෙනාම ආස්වාද ප්‍රසවාස කරන හිතන්නේ මේ ඉපදිච්ච ගමන් බබේ හුස්ම ගන්න හැටි ගන්න. සක්මන් කරනට හිතන්නේ බබේ 7යි 7යි කියන්නේ කියලා. වැටෙන්නේ නැතුව නැගිටලා යන්න ඉගෙන ගන්නවා. ඉතින් එහෙම නැතුව මේ කුරුසෙට යන තිබ්බ ගැව්වා යන තිබ්බ වගේ අර වගේ දැඩි අදහස ගත්තොත් මේ මේ කොරන්න ගත්තොත් කෙලෙන්නේ. නිසා නිකන් බොහෝම සෑල්වට බොහෝම සරලවට පටන් අරගත්තොත් ඕන තරම් ඉස්සරහට පඩිපඩ කරගන්නවා. ඉතින් ඒක වෙන්නේ සිද්ධි වෙන්න ඕනේ, තන සිද්ධි වෙන්න ඕනේ. සාමාන්‍ය මානසිකත්වයක් ඇති වෙන්න ඕනේ. මම ඉන්න තැන ඒක නිසා පළවෙනි දවසේ සිලිලාරයක් තියෙනවා. නවමු ගතියක් තියෙනවා. කෝඩු ගති කියනවා. ඒකට ඉතින් ගෙවන්න ඕනේ. දෙවෙනි දවසෙත් කරන්න. තුන්වෙනි දවසේ අන්න එතකොට තමයි ඒ තැන සිද්ධ වෙලා එන්නේ. ඉතින් ඒව කරගන්න සංසාරේ මරණ මොහොතේ කරන්න බෑනේ. එච්චරයි අපිට මතක තියෙන්නේ. අන්නේ ඒ සිද්ධි කරගන්න ටික. හුරු කරගන්න ටික දෙද වෙනකන් ඉන්න එපා. වයසට යනකන් ඉන්න එපා. මරණ මොහොතේදී ඒව කරන්න බෑ. ඒ ටික කරලා ආයෝජනය කරලා තිබ්බනම් ගිය ඕන දැනක උලක් උඩ වේවා ගලක් උඩ වේවා පිලක් උඩ වේවා කොතනදීද මගේ හිත සැහැල්ලු වෙන්නේ කියලා බලලා ඊට පස්සේ තමයි වැඩේට බයි. මේකට අපි සිංහලෙන් කියන්නේ අවුලුවනවා කිය. වැඩේ අවුලුව ගන්නවා කිය. දැන් මේ ඇස්බස්ටෝ ෂීට් එකට ඇණයක් ගහන්න ගියොත් ෂීට් එක හොමුඩට අල්ලලා ඇණේට හිමිට ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා ඇණේ අන්තං ඇවිලා අවුලව ගන්න එපා. අවුලනකම් හයියෙන් අවුලන් ඉස්සලා හයියෙන් ගහුවොත් මොකද වෙන්නේ? ඇණේ ස්රින්ගාලා පැනපුවාම අනේ ආවද? ඉතින් ඉස්සල ගහනකොට කවුරු හරි හීට් එක අල්ලන්නේ ඉඳලා උඩට බලාන බෙල්ලක් කඩාගෙන කරලා කරලා කරලා කරලා අනේ අවුලව ගන්නකම්. ඒකට තමන්ගේ ශිල්පීය ක්‍රම තමයි. දර කොටයක් බලන්න කියලා පුණ්‍යයක් තිබ්බට පස්සේ දී කොටේට දර කොටේට මේ එක්කෙනෙක්වත් දර බලන්නේ නැහැ. දැන් ඔක්කොම ගෑස් කාර්ය මම දන්නවා මේ විලාසන වැඩක් නැහැ කියලා. කෙසේ නමුත් ඒ කුඤ්ඤි ඉස්සල්ලා ගලේට ලීයට අවුලව ගන්නකම් පොඩි මිටියක් හරි අරගෙන කුළු ගෙඩිය අරගෙන කුළු ගෙඩියේ මිට මුලින්ම අල්ලලා තට්ටු කරලා කරලා කරලා කරලා කරලා කියලා කුඤ්ඤෙට කුඤ්ඤෙට හිට ගන්න පුළුවන් තරමට ගන්න. ඊට පස්සේ තමයි ටිකක් ගැහුවට පස්සේ දෙල්ල දෙක තුන නෙලනකොට අම්බාගෙන බයි. මුලින් අයියෙන් ගහන්න යන්න. ඒක නිසා ගසක කැපුම ගස මුල පෑදුමින්දනී හානාහිය පානා අඬ හැරෙන්දනී අමුතුපත් වීම අතැඟැල්ලුමින්දනී කියලා අපි පරණ කවියක් කියනවා. මිය හැරෙන තාලේ කියන්නේ මෙයා දුරදිග ගමන දෙන්නේ කියලා. ඊය හාන්න හරක බැඳගත්ත එක මම ජක්කක් ගන්න උට ගහන්න පටන් අරගත්තු කවදාකවත් ඊයක් කරන්නේ. හොඳට හරකට කතා කරලා ටිකක් එහාට මෙහාට ගිහලා වරමද්ද තද කරගෙන ඊට පස්සේ තමයි ගන්න. ගසක කැපුම ගස මුල පෑදුමින් කියන කැලීරි ගියාම පොරවලන ගහෙන් කපන්න යන්නේ. හොඳට ගහවටේ සුද්ධ කරලා පොරව වදින හදියේ ගස්කොලන් වැල් ඔක්කොම අයින් කරලා ගහදියා බලලා ලණුවක් එහෙම දාගෙන තමයි ගහන්නේ. ඒ වැඩ දන්නේ නැති මිනිසයා ගිය ගමන් කඩාපයි. කඩාපයි උන්ට අඩු ගානේ ගහ වුණක් තියෙන මේ කපන්නේ අමනේ කිය. ඌ ගහ වැටෙන්නේ උළු උළු උළට. නම හොඳට දැනගෙන දැන් අපේ අපච්චි ඉන්න කාලේ කියන්නේ අලියා පිටට කොට වෙනකොට ඌ බිල දුන්නට පස්සේ අලි කාර්යා මේ කකුලේ මෙතන මෙතන නිලයක් තියෙනවා මේක මාපටැංගිල කියලා ලුණගින්න ඇලියු. ඊට පස්සේ මෙතන රැල්ලක්වත් නෑ එතන ගිනුම තියන්න ඕනලු අලියට රිදෙන්න. ඊට පස්සේ කන අල්ලන්නේ හරියට නිලි. අලියා එනකන්. ඌ දන්නව නැගලා ඉන්නේ හොඳ පප්ප කෙනෙක් කියලා. අපි දැන් නැතුව නිකන් නැග්ගොත් අලිය දන්නව උඩ ඉන්නේ සෙල්ලක් පෙල්ලක් හොල්ලපු ගමන් අපි ගිහින්. ඒසයි ගොඩ වෙන තාලයක් තියෙනවා. ඒ අලියට උනා ගොඩ වෙන තාලට ගියාම අලියක් සීකරු. මේ ටික තමයි අමාරුම. ජීවිතේ නෙමෙයි සංසාරේ ඉතාමත්ම අමාරු ටික මේ භාවනාව කියන එක එදිනෙදා දෙයක් කරගන්නවා. සක්මනක් එදිනෙදා ගියක් කරන කවුරුහරි බයිනකොට ඉවසන හැටි. වැඩක් කරන්න ගියාම කොච්චර කරත් ලක්ෂ වාරයක් කරපු එක නෑ එක වාරයක් කරවට වෙනස්. ඉතින් මේක හරි ඒකාකාරයි. මේක හරි නීරසයි. මේක නිකන් හරියට නිකන් මේ ගුරුවරයෙකුට යටත් වෙලා බයට වාල්ලෙක් කරවහ වාල්ලෙක් කරනවා වගේ කරන්නේ. ඒ නිසා ගරුවචනාංශ මේක වත කියලා හිතුවා. ඒ කියන්නේ වත. බුදු වත. වත හිල් වෙන එක තමයි සෞඛ්‍යය. වත හිල් කරගන්න නැතුව වත කරන්න ඉගෙන ගන්න. ඉතින් ඒක මේ බුද්ධ කෘත්‍යයක්. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුර අපිට කියලා තියෙනවා මේක කරන්නේ අපි කරමු. ඒක අපිට ලොකු නම්බුවක් හැමදාම එකයි කරන්නේ. ඇයි මේ මැටි බුදුහාමුදුරන්ට මැටි පහනක් පත්තු කළා අපිට මොකක්ද හම්බුනේ? නමුත් අපි කියන්නේ මේක අපි පරණනේ බුදුහාමුදුරන්ගේ ගුණ විනය කරලා උන්වහන්සේගේ ප්‍රඥා ලෝකයට ආලෝකයක් ඇතින් පහනක් පත්තු කරනවා. මේ පිටමිනියක් බැලුවා නම් කියයි මේ මිනිස්සු තාම ගස්කල් ලබනවා. ඒක අනේ ගමන්නේ නැහැ. අපි මේ කරන්නේ අපි වතක්. ඔක් කරනකොට කරනකොට තමයි කියන්නේ. ඒ කියන්නේ හොඳටම පුරුදු භාවනා කාර්යයක් කවදාකවත් භාවනාදි කියලා වාඩි වෙන්නේ. මේ වාඩි වෙලා බලන භාවනාවද හරියයිද කියලා. හරියනවා නම් තමයි බයි. හරිය නැත්තම් නැගිටලා කියලා වෙන වැඩක් නැහැ. ඉතින් මේ ටික මම කියන්නේ වයසට එනකන් ඉන්න එපා. ඉතින් ඉන්නේ නම් උගක් පිටියට කොස් පැයිච කට්ටිය තමයි. නමුත් මම කියන්නේ ඒ කමක් නැහැ. දැන් උන පොර කණ එකට අපි ස්තුති වන්දේ නේද? මමත් නාකි වෙලා තමයි ටිකක් පැවිදුනේ. නමුත් ඉලන්දාර පොඩිම වයසදී මේක අල්ලලා දුන්නොත් මොන්න තරම් වාසනාවක්ද කියලා බලන්න මොන්න තරම් ජීවිතේට වැඩක් ගන්න පුළුවන්ද ඒ නිසා මට මං භාවනා කරන්න ඉස්සෙල්ලා නැත්නම් මං පැවිදි වෙන්න ඉස්සෙල්ලා එකෙක් පැවිදිලා ඉන්නවා දකින්නට මට පුදුමාකාර මුදිතාවක් එනවා නේ අම්මේ මෙච්චර කාමයට ඇවිස්සෙන වයසක් තියේදී කොහොම මේ මේ පැවිදි ජීවිතේ ගිහිලා ගත කරනවා මෙච්චර විෂයන් කෙරේ ඇවිදිද්දී සතියක් කොහොම කෙනෙක් අඳුල්ලා දෙන්නද මේ පද්ධතිය ඒකට හරි ලොකු මේ මේ වයසට නෙවෙයි සලකන්නේ. දැනුමට නෙවෙයි සලකන්නේ. මේ සතිය පිටවන්නේ එකම දෙයක් කර කර ඉන්න මේ පැවිද්දකට යෝගාවචර කමකට නැත්නම් අපි තව යෝගාවස උදව් කරන කමකට මේ වගේ වටිනාකම් කියලා ඉවර කරන්නේ. පහුගිය අවුරුදු 40 50 තුළ මේකේ සම්පූර්ණ අනිත් පැත්ත අපිට කියන්නේ. අපිට කියන්නේ එකම දේ නැවත නැවත කියලා හනමිටිය. හනමිටිය ඕනේ දැන් කෙලින්ම ගන්න පුළුවන් පැකේජ් එක පිටින් අරගත්තාම වීකෙන්ඩ් එකේ වැඩේ කරන්න පුළුවන් කියලා ගියා. නමුත් එකෙකුටවත් හරියන්නේ අපි ආපහු ගිහිල්ලා අර කරපු දේම නැවත සද්ධාවෙන් කරන වැඩේ. ඒ නිසා බුදුම ස්වාමීන් වහන්සේ කියන්නේ කවදාකවත් හේතු සම්පාදනයේ වගකීම් බාර ගන්නා මිස ඵලාපේක්ෂාවක් තියාගන්න එපා. මට මේ දේ ලැබේවා කියලා ඵලාපේක්ෂාවක් කියන්නේ මේක හරි තුච්චයි. ඒක හරි නිහිනයි. ඒක නිකන් බිස්නස් විතරයි. මොකද හේතු සම්පාදනය කරනවා. කළ යුත්ත කරනවා. ඒක කරනවා බුද්ධ කෘත්‍යයක්. ඒ දේව කෘත්‍යයක් වගේ, රාජ කෘත්‍යයක් වගේ. අන්නේම කරනකොට කරනකොට අපතුල එන මේ අදිෂ්ඨාන ශක්තිය අපේ ඇතුලේ වෙන අර කාණ්ඩම් ගතිය අන්තිමට මහ පොළොව දෙදරවන්න පුළුවන්. මහ පොළොව හොල්ලන්න පුළුවන්. ජීන් සාපි කරන මේ කියන්නේ බුදුහාමුදුර අදාහගෙන මේ කරන එක වැඩක් වුණත් කමන්නේ හැමදාම මේ වෙලාවට ඒක කරනවා නම් අපි ලොකු සාංචින්න කාලේ කියනවා මේ හාමුදුර කෙනෙක් මේ වයසට ගිහිල්ලා පැවිදිලා කියනවා හැමදාම දැහැටි දැහැටි මැද මැද දැහැටි කියන්නේ බෝබු දණ්ඩකින් දත් මැද මැද සක්මන් කරනවා. සක්මන් කරලා ඉවරලා එහා පැත්තට දානලු බෝම්බුඩිය. දැහැට. මුතින් හුග කාලයකට පස්සේ ආම්තුරු ගිහිල්ලා කුටිය සුද්ධ කරන්න කියලා බලනකොට දැහැටි දඬු මිටියක් දැක්කලු ගොඩක් හැදිලා. අකෝ හිතවලු මං කවදාකවත් හිතුවේ නෑ මේ දවසින් දවස හිතු කරන මේ දැහැටි දණ්ඩෙන් මිච්චර ගොඩක් හැදෙයි කියලා ඊට පස්සේ කල්පනා කරාලු මේක දවසට දවසට එක දැහැටි දෙන දපුවා මෙහෙම වෙනවනම් මම ත්‍රිපිටකයේ 70ක් පමණ ප්‍රමාණය කටපාඩම් කරා නම් එක පෙළක් දවසට කටපාඩම් කරනවා නම් කොච්චර කටපාඩම් කළාද ඒ ඒ ශාන්ති දීලා තිනු අඩු ගානේ දවසකට දැහැටි දණ්ඩ ප්‍රමාණයකට ත්‍රිපිටකේ පොඩ්ඩක් කියවන්න අන්තිමට අපිට කොතන නතරින් බලන්න අපි දවසටම මේ MSc එකක් PhD එකක් ඩිප්ලෝමා එකක් ඕනේ නැහැ පොඩි කොටසක් එක ගාතාවක් මම කියන්නේ මම මේ දැනුව ගබා ගන්න කරන උපක්‍රම නෙමෙයි කියන්නේ කරන දේ නැවත නැවත කිරීමෙන් ඇති ගැම්ම කාටවත් දෙන්නත් බෑ කාගවත් ගැම්මෙන් ගන්නත් බෑ ਸਰවඥාන්ති කියන්නේ මේක ආශේවති භාවේති බහුලී කරෝ ඉසල පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න ඊට පස්සේ භාවිතා කරන්න පස්සේ බහුලීගත කරන්න ආශ්‍රය කරන වෙලාවදී බහුලීගත කරන්න බෑ අර වැඩි අවුලව ගන්න වෙලාව අවුල අවුල අවුල තමයි තේරෙනවා නම් මේක තමයි ගැලවුම් මාර්ගය කියලා භාවිතා කරලා බලන්න يعني හිත යොදලා ක්‍රමසාවිදි දාලා මේක වෙන් කරලා ගන්න. ඉතින් බහුලීගත කරන වෙලාවේදී මෙලෝ යකෙකුට තේරෙන්නේ මේ මනස මොකද කරන්නේ. එකම දේ කරනවා. එකම දේ කරනවා. මේ සෑම සතෙක්ම තිරිසනෙක්ම ඔය කරන සෑම වැඩක් දිහා බලන් ඉන්නේ එකම දේ නැවත නැවත කිරීම උන්ද කිසි වෙහෙසක් නැහැ. ඊට පස්සේ අම්මතර විදියට වඩු කුරුල වඩු කුරුල් හදනවා. ඔය කොට්ටෝරුව කොටලා කොටලා කොටලා ඔය ගහේ බෙනයක් කරගන්න. මේ සෑම දෙයක්ම කරන්න උට වෙහෙස නැතුව එක දෙයක එක දෙයක් කරන. ඉතින් අපිට බලනකොට පේන්නේ ඉන්නේ මොකෝ විශ්වකර්ම වැඩ කරනවා. ඒ නිසා මේ හීන් සැරේ මහා සැරේයි කියලා අපි කියලා තියෙනවා. කලබල වෙන්නේ නැහැ. ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. පටන් ගන්නකොට බොහෝම සැලුවට ගන්න. මොක දැඩිව ඉතර ගත්තොත් එහෙම මොනවක් කරන්නේ. ඒක නිසා පිනිපාවඩ දෙක බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චර සක්මන්. වෙන මොනවාක්වත් විස්තර ඕනේ. මේ භාවනා දිනනකොට ඒ විස්තර හම්බ වෙනවා. භාවනා කරනකොට පට්ටලයට වාඩි වෙලා හරි බරි ගහලා ඉඳගෙන ඉන්න බාට ජොලිය ඉන්නයි තියෙන්නේ. මම ජොලිය වාඩි වෙලා ඉන්නේ. දැන් කුස්සියම අපේ අම්මා කෙනෙක් කරන කල්පනා කරලා බලනකොට ඔය අම්මා කෙනෙකුට කවදාකවත් තමන්ගේ ශරීරයත් එක්ක ඉන්න මොහොතක් තියෙනවද කියලා? එක්ක දරුවන්ගේ ප්‍රශ්න එහෙම නැත්නම් අරක උසන්න ඕනේ මේක කරන්න ඕනේ කවදාක සමබර වාඩි වෙලා මම මේ වාඩිලා ඉන්න එක ලක්ෂණ කම් වෙනවා. මේක අගය කරුවා නම් ඒත් නිවන තමයි. ඒකෙත් තියෙනවා නිවන රසයක් තියෙනවා. මහා ලොකු දෙයක් හම්බෙලා නෙවෙයි. සම්බර වාඩි වුණා සම්බර භාවයට හිතේගුවා. මාස් මාස් පිටු සහැල්ලු කරුවා සහැල්ලු භාවයේ හිත තිබ්බා. ඔච්චර තමයි. ඕකම තමයි අන්තිමට එකතු වෙලා එකතු වෙලා අර උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූර්ති කියලා අර ගාතාවක් තියෙන ධම්මපදී කන්දර කන්දර වැටෙනකොට කලී වතුර පිරෙනවා. ඒක ස්වභාවය. ඉතින් අපිට වෙලා තියෙන්නේ මේ අපි මේ ඇක්සලරේටඩ් ප්‍රෝග්‍රෑම් දාලා තියෙන්නේ. හදිසි කරන්න අදලා මේ ඉක්මනට ක්ෂණික ඉන්දියාප්පන් තියෙනවා. ඔක්කොම ක්ෂණික ක්ෂණික තමයි. අන්තිමට ක්ෂණිකව මැරලා යන එක විතරයි වෙන්නේ. එනේ හිමීට කර කර යන මිනිසයා අර ඉබ්බගේ හාවගේ සටනේදී ආව දුවන දුවන කියලා අයියෝ කිසි ගේමක් නැහැ මෙහෙම ගියොත් එහෙම පොඩ්ඩක් අර මේ දිනන වෙලාවේදී කට්ටිය ඉන්න වෙලාවේදී මෙයාට ගේමක් දීලා දිනන්න ඕන කියලා පොඩ්ඩක් හබුතිය හාව වෙනකන් මේ ඉබ්බා එනකම් පොඩ්ඩක් හාන්සි වුණා. ඉබ්බ කරේ වන්ග්‍යාව. අන්තිම දුගුවිල්ල දිනන වෙලාවේදී ඔල්ලොට තන් හන්දේ දෙනකොට තමයි හාවට මතක් වුණේ යකෝ තරගයකට ආව නේද මම දැන් නිින්දේ නේද. ඒකෝට ඉබ්බ දිනලා ඉවරයි. පණින්න පුළුවන්කම නෙවෙයි තරගෙ දිනන්නේ ඉබ්බා ගේම අතාරින්න. අදිම කට්ටත් තුලේ යන්නේ මේකෙනි සම්බුද. ඒ නිසා මේ වැඩේදී අල්ලපු ගෙදරත් එක්ක ගැළපෙILLක් ඕනේ නැහැ. තරගෙ පිළිබඳ දිනලා යබා ගන්න දෙයක්වත් නැහැ. කල යුත්ත මම කරනවාද වත කෙරෙනවාද? බුදු වත කෙරෙනවාද? කද්දාකත් අහ කියන්නේ නැහැ. මොන්නම හේතුවක් නිසාවත් අහ කියන්නේ පේනවා සමාල්ලාට හරි නිකන් පිදුරු කන්නා වගේ වියලි ගතියක් දැනෙනවා. මොකද අන්තිමට තේරෙන පටන් ගන්නවා මේක මරණ මොහොතට වයසට ගිය මොහොතට දෙඩ වෙච්ච වෙලාවේදී විශාල හවුහරණක් විශාල ආරක්ෂක දේවතාවක් වගේ යන්ත්‍රය සූත්‍රය මේ සූර්යයක් දාගත්තා වගේ මේ සරණක් පිටක් තියෙන.